හොඳයි ගෞරවනීය ස්වාමීන් වහන්ස ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි අඟහරුවාදා නිවන නියම දේශනා මාලාවේ තවත් සාකච්ඡා වාරයක් සඳහායි මේ සෝදානම් වෙන්නේ. එතකොට අපි මේ වෙනකොට සාකච්ඡා 10ක් එහෙම නැත්නම් දේශනා 10ක් සාකච්ඡා කරලා අවසන් කරලා තියෙනවා. ඊළඟට අපි දැන් 11 වෙනි දේශනාවේ තමයි ගත කරන්නේ. ඉතින් එහෙමනම් මම ආරාධනා කරනවා 13 කුටියේ ධම්මසබද්ද ස්වාමීන් වහන්සේට අදට නියමිත කොටසක් පොඩ්ඩක් ඉදිරිපත් කරලා අපේ දේශනාවට නැත්නම් සාකච්ඡාවට ආරම්භයක් ලබා දෙන්න කියලා. අවසරයි ස්වාමීන් වහන්සේ. නිවනේ නිවීම 11 වෙනි දේශනය 236 වෙනි පිටුව හැඳින්වීමක් කරන්න ඕන ස්වාමීන්. ඔව් පොඩ්ඩේ වචනයක් කියනවා මේ ස්වාමීන් වහන්සේ මේ මේකේ මේ හරිය යන්න දැන් සංසාර මේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ විතර්ක හතක් ඇති වුණා යටවෙනි විතර්කයේ ප්‍රපංච ගැන බුදුරජාණන් වහන්සේ කියලා ඒ දේශනාව සම්පූර්ණ කරනවා අන්නේ විග්‍රහය මේ මේ වෙනකොට අපි ඉන්නේ දැන් හොඳයි ඒ හතම පටන් ගන්න එතනින් පටන් ගන්න හරියම සන්තුට්ඨ සායන් ධම්මෝ නායන් ධම්මෝ අසන්තුට්ඨස්ස මේ ධර්මය ලද දෙයින් සතුරු වන ගුණය ඇති පුද්ගලයාටය ලද දෙයින් සතුරු නොවන පුද්ගලයාට නොවේ. පවිත්තස් සායන් ධම්මෝ නායන් ධම්මෝ ඝනසංගනික ආරම්මස්ස මේ ධර්මය විවේකයට කැමති තැනැත්තාටය පිරිස්මද ජීවත් වීමට කැමති පුද්ගලයාට නොවේ. ආරද්ධ විරියස්සායන් ධම්මෝ නායන් ධම්මෝ කුසීතස්ස මේ ධර්මය අරබන ලද වීර ඇති පුද්ගලයාටය කුසීතයාට නොවේ. උපට්ඨිත සතිස්සායන් ධම්මෝ නායන් ධම්මෝ මුට්ටස් සතිස්ස මේ ධර්මය එළඹ සිටි සිහි ඇත්තාටය මුලා වූ සිහි ඇත්තාට නොවේ. සමාහිතස්සායන් ධම්මෝ නායන් ධම්මෝ අසමාහිතස්ස මේ ධර්මය සමාධිය සහිත තැනැත්තාටය අසමාහිත පුද්ගලයාට නොවේ. පඤ්ඤවතෝ අයං ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස මේ ධර්මය ප්‍රඥාවන්තයාටය ප්‍රඥාව නැති පුද්ගලයාට නොවේ. එකට එකතු කළා අටවැනි එක ඒකට එකතු කළා අටවැනි එක එතකොට අපි පපංච කියන වචනේ අර්ථය තවම නිගමනය නොකර නිසා ඒ විදිහටමයි පරිවර්තනය කරන්න වෙන්නේ. නිප්පපංච රාමස්සයන් ධම්මෝ නිප්පපංච රතිනෝ නායන් ධම්මෝ පපංච රාමස්ස පපංච රතිනෝ මේ ධර්මය නිප්පපංචයෙන් සතුරු වන්නා වූ නිප්පපංචයෙහි ඇරුණු තැනැත්තාටය මේ ධර්මය ප්‍රපංචයෙන් සතුරු වන ප්‍රපංචයෙහි ඇරුණු පුද්ගලයාට නොවේ බුදු පියාණන් වහන්සේ එකතු කළ අටවෙනි එක මේකයි මෙන්න මේ අටවෙනි පොඩ්ඩක් අපි මේකෙන් තුට්ටක් මේ අමු මේ එක එක පොඩ්ඩක් මේ හැම එකක්ම ඇත්තටම බොහොම වැදගත් කාරණයක් අනුරුද්ධ සාමින් වහන්සේට එන මේ විතර්ක සම්බන්ධයෙන් ඒකට අනුරුද්ධ සාමින් වහන්සේ ඇත්තටම මේ බුදුරජාණන් වහන්සේගෙන් අවවාද ලබාගෙන මේ විදිහට මේ එක්තරා අවස්ථාවක පාචීන වංශාදායේ භවනානියෝගීව ඉන්න අවස්ථාවේදී තමයි මේ වගේ විතර්ක හතක් ඇති වෙන්නේ. ඇත්තටම මේකත් බුදුරජාණන් වහන්සේ මේ විතර්ක හතත් ඇත්තටම අගය කළා තියෙනවා. මේකත් මේකයි ඒ මහා පුරුෂ විතර්ක කියලා මේ විතර්කයන්ට නම් දීලා තියෙනවා. මොකද මේ වැවිලා නිකන් ආවට ගියාට තිබෙච්ච විතරකමත් නෙමෙයි. මොකද මේකේ සෑහෙන වටිනකමක් තියෙන අර්ථවත් විතරක හතක් තමයි උන්වහන්සේට මේ ඇති වෙන්නේ. ඉතින් එක එකක් ගැන චුට්ටක් අපි අවධානය යොමු කළොත් මේකෙත් ගන්න යමක් තියෙනවා. පළවෙනියෙන්ම කියන්නේ සන්තුට්ඨස්සායන් ධම්මෝ නායන් ධම්මෝ අසන්තුට්ඨස්ස. දැන් සාමාන්‍යයෙන් අපිට දහමක් වඩද්දී සමහරවිට අපි බලාපොරොත්තු වෙන අර්ථය එකපාරට නොලැබුණාම අපේ හිතේ යම්කිසි අසන්තෘෂ්ටියක් ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ තාම හම්බුන්නේ නැහැ, මෙච්චර දැන් කැප වෙනවා, මේ තරම් මහන්සි වෙනවා, කො මේකේ මොකක්වත් ප්‍රතිඵලයක් නැහැ නේ කියලා එක්තරා අන්දමකින් අසම්තෘප්තියක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේමයි තවත් පැත්තකින් අපි හිතමු අපි පින්ඩපාත යනවා. පින්ඩපාත යනකොට අපි තුන් වික්ෂුන් වහන්සේ නමක් නම් සමහරලාට මේ තරම්ම මේ පින්ඩපාතයක් නොලැබෙන්න අවස්ථාවක් ඉඳ තියෙනවා. ඒ කියන්නේ තමන් බලාපොරොත්තු වන තරමට පින්නපාතයක් ලැබුන්නේ ඔය හරිය ඔය හරහාත් ඔන්න අපිටම අසන්තෘප්තියක් ඇති වෙන්න පුළුවන්. ඊළඟට සිවුරු පිළිකට සම්බන්ධයෙන් අපි හිතමු Taman ගැළපෙන Tamanට කැමති Taman කැමති පාට ආහාරමේ නොවන එබඳු සිවුරු පිළික ලැබුණාම Tamanගේ අර්ථය ඉෂ්ට නොවුනහම නැත්තම් කැමැත්ත ඉෂ්ට නොවුනහම එතන අසන්තෘප්තියක් ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි හිතමු අපේ කුටියක් සේනාසනයක් පන්සලක් කියලා බැලුවොත් අන්න එතෙන්දි Taman වමනාදේ සිද්ධ නොවුනහම අසන්තෘප්තියක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේමයි ඉතින් নানা ප්‍රකාර වශයෙන් අපි තුමු වෙන වෙන දේවල් පිළිකර සම්බන්ධයෙන් උනත් ඉතින් নানা ප්‍රකාර වශයෙන් අපේ හිතේ අසන්තෘප්තියක් ගොඩනැගෙන අවස්ථා එමට තියෙනවා. ඉතින් ගිහි ජීවිතේදීත් ඔහොමමයි. තමන්ට කැමති කැමති දේවල් නොලැබුණාම රැකී ආරක්ෂා වශයෙන්, ධන දාහන්න වශයෙන්, අමුදරුවන් වශයෙන් මේ හැම දෙයක් කරාම ඉතින් අපේ හිතේ අසන්තෘප්තියක් ගොඩනැගෙනවා. ඒක තමයි අපේ හිතේ ස්වභාවය. අනිත් එක ඉතින් අපේ හිතේ තියෙනවා එක්තරා ස්වභාවයක් කොච්චර ලැබුණත් මදි කියන ගතියකුත් තියෙනවා. ඒ නිසා මේ හැම දෙයක් කරාම හිතේ ඇති වෙන පුදුමාකාර අසම්തൃප්තියක්. ලැබිච්ච ප්‍රමාණය මදි කියන ගතියක්. ඒ හරහාම හිත බොහොම අසහනකාරී තත්ත්වයටපත් වෙනවා. දැන් මේකේ ධර්මයේ පැත්තෙන් දැන් අනුරුද්ධ ස්වාමීන් වහන්සේ කියනවා සන්තුට්ඨස්සායන් ධම්මෝ නායන් ධම්මෝ අසන්තුට්ඨස්ස. හැබැයි මේ බුදුරජාන් වහන්සේ පෙන්වන ධර්මය අර අතෘප්ති කරව ඉන්න තැනත්තන්ට නෙමෙයි බොහොම අසම්තෘප්තියෙන්ම ඉන්න ස්වභාවයෙන් ඉන්න හිතකට නෙමෙයි ඒ වෙනුවට මේ ලද දෙයින් සතුට වෙන හිතකටයි. තියෙන දෙයින් සෑහීමකටපත් වෙන කෙනෙකුටයි කියන මාතෘකාව තමයි මුලින්ම ඉන්නේ. සන්තුට්ඨස්සායන් ධම්ම. එතකොට අපේ හිතේ සතුටක් ඇති වෙලා තියෙනවා නම් තෘප්තිමත් භාවයක් ඇති වෙලා තියෙනවා නම් ලද දෙයින් සතුට වීමක් වෙලා තියෙනවා නම් අන්න ඒ කාතකින් අපිට තේරුම් ගන්න තියෙන අපේ හිතේ ආසාවන් අඩු වෙලා තියෙනවා. මොකද අපේ හිතේ කෙලවරක් නැති ආසාවන් තියෙන්නේ. සේනාසන සම්බන්ධයෙන් ආසාවන් තියෙනවා, සිවුරු පිටිකට සම්බන්ධයෙන් ආසාවන් තියෙනවා, ඇඳුම් පැළඳුම් සම්බන්ධයෙන් ආසාවන් තියෙනවා, ගෙවල් දොරවල් සම්බන්ධයෙන් ආසාවන් තියෙනවා. নানা ප්‍රකාර විදිහට ඉතින් කවදාවත් කියලා ලබලා ඉවර මේ ඉවර කරන්න බැරි තරමට ආසාවන් තියෙනවා. ඒ නිසා අපිට පුළුවන් නම් යම් පමණකින් අදමට යමක් කමක් තියෙනවා. අපි තුමු දැනුමක් තියෙනවා, යමක් කමක් තියෙනවා, ගෙවල් දොරවල් තියෙනවා, යාන වාහන තියෙනවා, එහෙම නැත්නම් මේ උපයාස අපයාගත දෙයක් තියෙනවා කියලා දැනට අපේ ගාව තියෙන දෙයකින් අපේ හිතේ තෘප්තිමත් භාවයක් ඇති කරගන්න පුළුවන් නම් අන්න ඒ තුළින්ම ලොකු සහනකාරී බවක් සහනශීලී බවක් අපේ හිතේ ඇති වෙනවා. ඇත්තටම මේ සහනශීලී ස්වභාවය හිතේ ඇති වෙන මේ තෘප්තිමත් ස්වභාවය, සන්තුෂ්ටිකර ස්වභාවය, සම්තුෂ්ටිකර ස්වභාවය ඊටාම වැදගත් භාවනාවට. මොකද භාවනාවදී අපි හැමතිස්සෙම අරක නෑ මේක නෑ මේක ඕනේ අරක ඕනේ කියලා අපි හිත හිතා ඉන්න ගියොත් එහෙම ඉතින් කවදාවත් භාවනාව හරියන්නේ නෑ. මොකද භාවනාව සාර්ථක වෙනවා නම් අපේ හිතේ ඇති වෙන බොහොම සහැල්ලු බවක්. හිතේ ඇති වෙන්න ඕනේ බොහොම තෘප්තිමත් භාවයක් සතුටු ස්වභාවයක්. කියන්නේ සතුටු ස්වභාවය කරන්න පුළුවන්ගේ මේක කරන කියලා ඇති වෙන හැකි සංඥාව මේ වගේ හොඟාක් සාධක බලපානවා භවනාව සාර්ථක වෙන්න සාර්ථක වෙන්න. ඒ නිසා මෙතන මේ අනුරුද්ධ මහතන් මහරහතන් වහන්සේට ඇති මේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ තාමතර රහත් වෙලා නැහැ. අනුරුද්ධ ස්වාමීන් වහන්සේට ඇති වෙන්නේ පළවෙනි පළවෙනි විතර්කයෙන් කියන්නේ මෙන්න මේ ධහම බුදුරජාණන් වහන්සේ පෙන්වන මාර්ගය එකාතකින් මේ ලද දෙයින් සතුටු වෙන අල්පේච්ඡව ගත මේ ඉන්න පුළුවන් ස්වභාවයක් තියෙන අන්න ඒ බඳු කෙනෙකුට තමයි මෙන්න මේ ධර්මයේ හරියන්නේ කියන මාතෘකාව තමයි මුලින් කියන්නේ. ඊළඟට කියනවා පවිවිත්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ සංගණිකාරාමස්ස. දැන් සාමාන්‍යයෙන් අපි කැමති පිරිසක් එක්ක ඉන්න යාළු මිත්‍රව වට කරගෙන ඉන්න අමුදරුවන් එක්ක ඉන්න. ඉතින් කොහොම සාමාන්‍යයෙන් අර සමාජශීලීව ඉන්න ගතියක් ඉන්න කැමැත්තක් අපේ හිතේ තියෙන්න පුළුවන්. හැබැයි අපි දුමු කෙනෙක් භවනාවට එහෙම වාඩි වෙනවා නම් ඒකට බලාපොරොත්තුවක් තියෙනවා නම් හැබැයි ඒකේ සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ පැත්තකට තමයි යන්න වෙන්නේ. ඒකයි බුදුහාමුදුරු සාමාන්‍යයෙන් කියන්නේ ශුන්‍යාගා රුක්ක මූලගතෝවා ශුන්‍යාගාරගතෝවා ඔය විදිහට අර පිරිසෙන් ඈත් වෙලා ආරණ්‍යගතෝවා ආරණ්‍යයකට ගිහිල්ලා ශුන්‍යාගාරයකට ගිහිල්ලා රුක් මුලකට ගිහිල්ලා ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම අර පිරිසෙන් ඈත් වෙන ස්වභාවයක් මෙතන තියෙනවා. මොකද එහෙම නැතුව මේකට ආරම්භයක් දෙන්න අමාරුයි. මෙතනින් අදහස් වෙන්නේ හැම තිස්සෙම ඉතින් තනියෙමම ඉන්න ඕනේ කියන එකක්. නමුත් ආරම්භයේදී අපිට ඝණය ඇසුරු කරමින් පිරිස ඇසුරු කරමින් මේ දේ කරන්න අමාරු ස්වභාවයක් තියෙනවා. ඒ නිසායි ඔන්න අපි අපේ තියෙන විවිධාකාර කටයුතු වලින් බැහැර වෙලා, ගෙවල් දොරවල් වලින් බැහැර වෙලා, අමුදරුවන් අතහැරලා, ඥාති මිත්‍රාදීන් අතහැරලා ඔන්න ඇවිල්ලා සම්පූර්ණයෙන්ම තනිව ඉඳගෙන මේ කටයුත්ත කරන්න උත්සාහත් වෙනවා. ශූන්‍යාගාරයක් කියලා කියන්නේ කිසි කෙනෙක් නැතිම කියන අදහසට වඩා මෙතන අපිටම එකම අදහසක් තියෙනවා. ඔන්න එකම භාවනා කරන පිරිසක් ඉන්න තැනක් වුණත් ඇස් දෙක පියාගත්තට පස්සේ තමන් විතරක් ඉන්න ගතියක් ශුන්‍යාගාරයක ස්වභාවයක් තියෙනවා ඒ නිසා ඒ පවිවිත්තස්සයන් ධම්මෝ නායන් ධම්මෝ සංගනිකාරාම සර බොහෝම සංගනිකා මේ පිරිසක් එක්ක ඉන්න කැමති අය අයට නෙමෙයි මේ ධහම තියෙන්නේ තනියෙන් ඉන්න කැමති කෙනෙකුට විවේකීව ඉන්න කැමති කෙනෙකුට කට්ටිය එක්ක කරකත දාගෙන ඉන්න ගතියක් නෙමෙයි එතකොට පෙන්වන්නේ අනිත් පැත්තෙන් බොහොම විවේකීව තමන්ගේ පාඩුවේ ඉන්න පුළුවන් ගතියක් ඉන්න ඉන්න කැමැත්තක් හිතේ යම් කෙනෙක්ගේ තියෙනවා නම් අන්න ඒ බඳු අයටයි මේ ධම කියලා ඔන්න තව විතක්යක් එනවා. ඊළඟට අනිත් පැත්තෙන් කියනවා ආරද්ධ විරියස්සායන් ධම්මෝ නායන් ධම්මෝ කුසීතස්ස. ඉතින් අනිවාර්යෙන් අපිට තේරෙනවා මේකෙදි මේ අපේ හිත අදින පැත්තර නෙමෙයි අත්‍තරම මේ ධම මේ වඩන්න වෙන්නේ. මොකද හිත අදින දැන් උදාහරණයක් වශයෙන් අද දවසේම ගත්තොත් කොහොම ඉතින් හිතේ කැමැත්තක් තියෙන්න පුළුවන් පොඩ්ඩක් ගොළු වෙලා නිදා ගන්න. නමුත් ඉතින් ඔතෙන්ද වීරයක් අවශ්‍ය වෙනවා. කොහොමද මේ වැස්සෙත් මේ හීතලෙත් නැගිටලා ඉන්නේ? බලම් භාවනාවක් කරන්න. වෙනත් කටයුත්තක් කරන්න. ප්‍රයෝජනවත් කටයුත්තක් කරන්නයි කියලා අන්න එකතින් අපිට වීරයක් හදාගන්න සිද්ධ වෙනවා. නැත්තම් ඉතින් නිදා යන තමයි හිතෙන්නේ. ඒ නිසා අපි සාමාන්‍යයෙන් ඒතකොට මේ වගේ පුදුමාකාර වීරයක් අවශ්‍ය වෙනවා භාවනාවේදී. මොකද අපි උත්සාහ ගන්නවා උත්සාහ ගන්නවා සමහර විට හරියන්නේ නැහැ. හිත එකඟ කරන්න උත්සාහත් වෙන උත්සාහය හරියන්නේ නැහැ. අවුරුදු ගණන් මහන්සි වෙනවා. තවත් තාමත් සමහරලාට සමාධියක් නැහැ. තාමත් සමහරලාට හිතේ මේ සතිය මේ දියුණු නැහැ. ඉතින් මේ වගේ අපේ හිතේ වැටෙන ගතියක් අපි මේ යන ගමනේදී මේ නිකන් පැකිලෙන ගතියක් උදාසීන වෙන ගතියක් ඇති වෙන්න පුළුවන්. මොකද මේක බොහොම ක්‍රමිකව ක්‍රමානුකූලව හැදෙන මේ දෙයක් තියෙන්නේ. පියවරෙන් පියවර යන ගමනක් තියෙන. ඉතින් අපි උත්සාහවත් වුණ පමණට සමාල්ලාවට අපේට ප්‍රතිඵල නොලැබෙන්නත් පුළුවන්. ඒ නිසා ඒත් අතහරින්න නැතුව අර වැටුණ වෙලාවට ආයෙත් ඔසවලා තබා ගැනීම තමයි වීරයෙන් කරන්නේ. ඉතින් ඒ හරහාම තමයි එකතකින් වීර කියන සම්බොජ්ජංගයක් දිනු වෙන්නේ. ඒ කියන්නේ අර කොයි තරම් බාධාවන් පැමිණියත් අතහරින්නේ නම් නැහැ කියලා ආයි වැටෙන වැටෙන වෙලාවට ආයි ඔසවලා තියෙනවා. ආයි නැගිටවලා ගන්නවා. අන්න ඒ ගතිය තමයි වීරේ වීරේ තියෙන මේ කෘත්‍යය. එතකොට ඒ බඳු වීරයක් තියෙන කෙනාටයි කියනවා මේ දහම. එහෙම නැතුව අර පැත්තකට වෙලා මේ ඔහේ කම්මැලි කමකින් ඉන්න කෙනෙකුට නෙමෙයි කියලා එතකොට මේ සාමින් වහන්සේ මතක් කරගන්නවා. ඒ කියන්නේ ආරද්ධ විරියස්සායන් ධම්මෝ නායන් ධම්මෝ කුසීතස්ස. කුසීත කෙනෙකුට නෙමෙයි මේක හරියන්නේ මේක ඵලයක් ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ හොඳට වීරයක් තියෙන කෙනෙකුටයි කියලා. ඊළඟට උපට්ඨිත සතිස්සායන් ධම්මෝ නායන් ධම්මෝ මුත්තස් සතිස්ස. දැන් හුඟක් වෙලාවට අපි අවධාරණය කරන එකක් තමයි සතිය දිනු කරන්න කියන කාරණාව. එතකොට ඒ සතිය දිනු කරගෙන දිනු කරගෙන යන කෙනෙකුට තේරෙන්න පුළුවන් ටික ටික අන්න දැන් සතිය ව්‍යාප්ත වෙන ගතියක් තියෙනවා. පැතිරෙන ගතියක් තියෙනවා. අපි මුලදී නම් ඔන්න පරයන්කේදී ඉන්න වෙලාවදී විතරක් ටිකක් සතිය තිබුණා. සක්මනේදී විතරක් සතිය තිබුණා. පස්සේ පස්සේ ටික ටික ටික මේක පැතිරෙන්න ගන්නවා. ඔන්න සක්මනේදීම මුළු සක්මනේදීම ඔන්න සතිය පිහිටන්න පටන් ගන්නවා. අර මුළු පරයන්කේදීම සතිය පිහිටන්න පටන් ගන්නවා. ඊළඟට ඊළඟට සාමාන්‍යයෙන් සමන්ට මගහැරලා තිබිච්ච ඔහේ නිකම් පුරුද්දට කෙරෙච්ච යම් යම් ක්‍රියාකාරකම් වලදීත් ඔන්න සතිය පිහිටන්න පටන් ගන්නවා. උදාහරණයක් වශයෙන් ඔන්න අපි හිතමු දත් ටික මදිනකොටත් ඔන්න සතියෙන් කරන්න පුළුවන්. සිවුරක් පොරවනකොට ඇඳුමක් අඳිනකොටත් ඔන්න ඒක සතියෙන් කරන්න පුළුවන්. ඉතින් මේ වගේ අර සතිමත් භාවය ටික ටික පැතිරෙන්න ගන්න ගතියක් තියෙනවා. ඒතර ඔහොම ගියාට පස්සේ තමයි අර හොඳට මේ මොකක්ද ඒකට කියන්නේ උපට්ඨිත සතිස්සායන් ධම්ම. උපට්ඨිත සතියක්. හොඳට එළඹ සිට සිහියක්. Taman ගාව දැන් තියෙන ගතියක් තියෙනවා දැන් සතියේ මොකද අර මුලා වෙච්ච ගතියක් නැහැ. මුට්ටස් සතිය කියලා කියනවා සාමාන්‍යයෙන් එහෙ මෙහෙ වෙන ගතියකට. ඒ තරම් ස්ථිරත්වයක් නැති ගතියකට. මුලා වෙච්ච ගතියකට තමයි මුට්ටස් සතිය කියලා කියන්නේ. දැන් උපට්ඨිත සතිය කියලා ගුවාම හොඳට එළඹ සිට සීයක් තමන් ගාව තියෙන ගතියක් තමන්ට මේ අල් අල්ලා හිටින ගතියක් මේ සතියේ තියෙනවා. අන්න ඔබඳු සතියක් තියෙනවා නම් තමයි ඇත්තටම අපිට විපස්සනාවට ලැබුරු වෙන්න පුළුවන්. නැත්නම් එහෙමත් නැත්නම් සමාධියක් හදාගන්න පුළුවන් මට්ටමකට අපේ හිත එන්නේ. උදාහරණයක් වශයෙන් අපි සක්මන් භාවනාවක් කරනකොට අපි වම දකුණ කියාගෙන යනවා, ඔසවනවා, තබනවා කියාගෙන යනවා. නමුත් ඒත් ඒ අතරේ තාමත් හිත පිට යනවා නම් ඒ කියන්නේ තාමත් ඉතින් අරමුණේ විස්තරයක් දැක ගන්න පුළුවන් මට්ටමක් නැහැ. නමුත් අපේ අර දරන ප්‍රයත්නය හරහා ටික ටික ක්‍රමානුකූලව සතිය එළඹ සිටින්න ගත්තට පස්සේ, අල්ලා හිටින්න ගත්තට පස්සේ ඒ අරමුණේම හිත පිහිටන්න පටන් ගත්තට පස්සේ අන්න හිත ඉන් එහාට අරන් ගිහිල්ලා අර හැදෙන සමාධිය පාවිච්චි කළා මේ අරමුණ සෑහෙන විග්‍රහ කරන්න පුළුවන් ගතියක් විමර්ශනය කරන්න පුළුවන් ගතියක් ඇති වෙනවා ඒ නිසා අර මුලා වෙච්ච සතිය කියන එක ප්‍රමාණවත් නැහැ ඒක තව තව වර්ධනය කරලා ගන්න වෙනවා හොඳට එළඹ සිට 100ක් තත්වයකට අල්ල හිටින ගතියක් මට්ටමකට ගන්න සිද්ධ වෙනවා අන්න ඒ தത്വයට ආවට පස්සේ තමයි ඇත්තටම ටික ටික තව ඒ සතිය පාවිච්චි කරලා ඒ හරහා ඇති වෙච්ච සමාධිය පාවිච්චි කරලා අපිට විපස්සනාවක් වගේ දෙයක් ආරම්භ ගන්න අවස්ථාව ලැබෙන්නේ. ඒ නිසා මෙතෙන්දී මතක් කරනවා උපට්ඨිත සතිස්සායන් ධම්මෝ නායන් ධම්මෝ මුට්ටස් සතිස්ස. මෙන්න මේ කාරණාවත් එතකොට මේ මහා පුරුෂ විතර්කයක් වශයෙන් මේ අනුරුද්ධ සාමීන් වහන්සේට හොන්න දැන් ඇවිල්ලා තියෙනවා. ඊළඟට සමාහිතස්සායන් ධම්මෝ නායන් ධම්මෝ අසමාහිතස්ස. දැන් සතිය දිනු කිරීමේම ප්‍රතිඵලයක් වශයෙන් තමයි එතකොට මේ සමාහිත හිතක් ඇති වෙන්නේ. ඒ කියන්නේ හිතේ සමාධිමත් ස්වභාවයක් ඇති වෙනවා. දැන් අපි වැඩි වෑයමක් දරුවේ නැතත් අන්න හිතේ අරමුණේම ඉන්න ස්වභාවයක් තියෙනවා. දැන් ඉස්සෙල්ලා නම් සෑහෙන්න මහන්සි වෙන්න ඕනේ. හිත අත දාලා ගෙනල්ලා තියාගන්න වෙනවා අරමුණට. නැත්නම් අපි හිත නැවත නැවත අතීතයට දුවනවා, නැවත නැවත අනාගතයට දුවනවා. එතකොට අපිට මැදිහත් වෙලා නැවත නැවතත් අරමුණට හිත අරන් ඉන්න සිද්ධ වෙනවා. නමුත් අපි ටික ටික භාවනාව වඩ아가ගෙන යනකොට අපි දුමු සතිය දියුණු වෙගෙන යනකොට ඒකේ එළඹෙන අවස්ථාවක් තමයි අපිට වැඩි යමක් කරන්න දෙයක් නැහැ. දැන් හිත අරමුණේම ඉන්න යාගේම කැමැත්තෙන්. ස්වකීය කැමැත්තෙන්ම නිකන් අරමුණේ ඉන්න ගතියක් තියෙනවා. දැන් එහාට එහා මෙහා යන්න උවමනාවක් නැහැ. එයාට නිකන් දැන් මේ අපේ තියපු අරමුණේ රසයක් ඇවිල්ලා. උදාහරණයක් වශයෙන් මුලින්ම අපේ අපිට මෝ පිම්බීම හැකිනීම භාවනාවක් පටන් ගන්නකොට මේ පිම්බීමක් හැකිනීමක් බලනවා කියන එක හරිම උදා මේ කම්මැලි කරන වැඩක්. ඉතින් එක්ක නින්දර වැටෙනවා, නැත්තම් එපා වෙනවා, නැගිටලා යනවා. ඉතින් වැඩ මේ කියන්නේ බාධා ගොඩයි. නමුත් කාලයක් මේක කරන්න කරන්න අන්න හිත ටික ටික අර නීවරණ යටපත් වුණාට පස්සේ ටික ටික මේ පිම්බීම හැකිරීම කියන මේ ඊටාම මධ්‍යස්ත බොහොම උදාසීන අරමුණේම සතුටක් ලබන්න පටන් ගන්නවා. ඒ අරමුණේම ඉන්න ගතියක් තියෙනවා. දැන් එයාට එළියට ගියාම එයාට දැනෙනවා මේ එළියට ගියාමයි මේකේ පීඩාවක් තියෙන්නේ. එළියට ගියාමයි මෙතන දැවිල්ලක් තියෙන්නේ, දැවීමක් තියෙන්නේ. නමුත් ඒ වෙනුවට මේ දැනට ලීලා තියෙන මේ මූල කර්මස්ථානය, මේ පිම්බීම හැකිරීම කියන කර්මස්ථානය සලකලා බලුවාම මේකේ දැවිල්ලක් නැහැ. මේකේ මොකක්වත් පීඩාවක් නැහැ. මේකේ බොහොම ශාන්තව සංසිඳිලා සැනසෙල්ලෙන් ඉන්න පුළුවන් කියලා අන්න හිතටම වැටහෙන්න පටන් ගන්නවා. අන්න ඒ අවස්ථාවේදී හිත එළියට යන්නේ නැතුව ඔන්න මේ අරමුණේම ඉන්න ගතියක් තියෙනවා. එතකොට ආයේ අපිට බල කළා නැවත නැවත අරමුණට ගෙනල්ලා දාන්න දෙයක් නැහැ. හිත විසින්ම අන්න දැන් මේ අරමුණේම සෑහෙන වෙලාවක් ඉන්නවා. අන්න එතකොට අපි සාමාන්‍යයෙන් කියන ඔන්න සමාහිත වෙලා. හිත සමාධිමත් වෙලා. ඉතින් ඔක හොඳට කැපිලා පේනවා. ඉතින් සමත භාවනාවේදී එහෙම මොකක් හරි තනි අරමුණක් අරගෙන ඒ තනි අරමුණේම හිත නැවත නැවත නංව නංව ඉඳලා අන්තිමට වන්න හිත විසින්ම ඒ අරමුණේම දිගටම ඉන්නවා. එතකොට අන්න හිත හෙල්ලෙන්නේ නැහැ. සෑහෙන අඩි 15ක් 20ක් 30ක් ඔන්නේ අරමුණේම සමාධිමත් වෙලා තියෙනවා. අන්න එතකොට කෙනෙකුට සමාධිමත් භාවයක් අන්න ලැබිලා තියෙනවා. සමාධිමත් හිතක් තියෙනවා. සමාහිත හිතක් තියෙනවා. අන්නේ සමාධිමත් භාවය ඇත්තටම ඊළඟට පාවිච්චි කරන්න පුළුවන් විපස්සනාව සඳහා. එතකොට මේ සමාධිමත් භාවයක් ඇති කර ගැනීම එක අතකින් අපේ මූලික අවශ්‍යතාවයක් වෙනවා භාවනාවට. ඒ නිසා තමයි අත්තම සෑහෙන මහන්සි වෙන්න වෙන්නේ මුලදී මේ සමාහිත භාවයක් ඇති කරගන්න. ඒතකොට දැන් අනුරුද්ධ ස්වාමීන් වහන්සේ මෙතෙන්දී විතර්කයක් වශයෙන් ගෙනල්ලා දානවා සමාහිතස්සායන් ධම්මෝ නායන් ධම්මෝ අසමාහිතස්. එතකොට මේ දහම බුදුරජාණන් වහන්සේ පෙන්වන මාර්ගය එතකොට එහෙමනම් සමාහිත හිතක් තියෙන කෙනෙකුටයි. ඉතින් සමාධිමත් භාවයක් තියෙන කෙනෙකුටයි එහෙම නැතුව විසිරුණ හිතක් එහෙම දුවන හිතක් තියෙන සමාධිමත් භාවයක් නැති කෙනෙකුට නෙමෙයි. නම් අපි ටිකක් මුලදී මහන්සි වෙන්න වෙනවා මේ සමාධිමත් භාවය ඇති කරගන්න. අපි සාමාන්‍යයෙන් හිතනවා මේ සමාහිතක් සමාහිත භාවයක් අවශ්‍යත් නැහැ, සතියක් අවශ්‍යත් නැහැ. ටක් ගාලා වණ ටිකක් අහපු ගමන් ඔක්කොම ටික සාර්ථක වෙයි කියලා ඉතින් සමාහලට අපිට හිතෙන්න පුළුවන්. නමුත් දැන් මේ කාරණා අනුව අපිට තේරෙනවා පුදුම විදිහට මේ විවිධාකාර කුසලතාවයන් අපේ හිතේ දියුණු කරගන්න මුලින් මහන්සි වෙන සිද්ධ වෙනවා. දැන් උදාහරණයක් වශයෙන් ඔන්න වීරයක් දිනු කරගන්න සිද්ධ වෙනවා. හිතේ සමාධිමත් භාවයක් දිනු කරගන්න සිද්ධ වෙනවා. ඊළඟට හිතේ සතිමත් භාවය දිනු කරගන්න සිද්ධ වෙනවා. ඊට ඒ අතරේ එන යම් යම් දේවල් ඉල්ලන ගතිය අරක නෑ මේක නෑ මේක මදි කියලා කියන ඒ අතෘප්තිකර ස්වභාවයෙන් අයින් කළා අනේ තියෙන දේ ප්‍රමාණවත් කියලා තෘප්තිමත් භාවයක් සන්තුෂ්ටිකර ස්වභාවයක් මේ ඇති කරගන්න හිතේ සිද්ධ වෙනවා. ඉතින් මේ ගති ලක්ෂණ ටික හදාගත්තා නම් අන්න ඊළඟට තව ගැඹුරකට යන්න අවස්ථාව තියෙනවා. මේක දැන් අන්තිමට අනුරුද්ධ ස්වාමීන් වහන්සේට හිතෙච්ච අන්තිම කාරණාව තමයි පඤ්ඤමතායස්සායන් ධම්මෝ පඤ්ඤමතෝ අයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස. මේ ධර්මය අනුවන පුද්ගලයින්ට නෙමෙයි මේ ධර්මයේ ප්‍රඥාවන්තයින්ට කියන කාරණා. ඉතින් ඒකාතකින් මේකෙත් ලස්සන පෙළගැස්මක් තියෙනවා. මොකද අර හිතේ සතිය දියුණු වුණාට පස්සේ ඔන්න සමාහිත භාවයක් එනවා. ඒ හින්දා ඔන්න පෙළගස්සලා තියෙනවා මේ කරුණු ටික. මුලින් එන්නේ උපට්ඨිත සතිස්සායන් ධම්මෝ. එහෙම නැත්නම් ඊළඟ කලින් ඉතින් හිතේ තෘප්තිමත් භාවයක් ඇති වෙන්න ඕනේ. තෘප්තිමත් භාවයක් කියන්නේ ලද දෙයින් සතුරු වෙන ස්වභාවයක්. අන්න ඊළඟට හිතේ නැවත නැවත ඔන්න යා එකඟ කරගැනීම සඳහා නැත්නම් විවේකයේ සඳහා යා උත්සාහත් වෙනවා. ඊට පස්සේ එතෙන්දී හිත වැටෙන්න නොදී නැවත නැවත ඔසවලා තිනවා වීරය ප්‍රයෝජනවත් වෙනවා. අන්න ඒකේ ස්වභාවයක් වශයෙන්, ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් අන්න හිතේ සතිය දියුණු වෙන්න පටන් ගන්නවා. සතිය දියුණුනා නම් අන්න හිතේ සමාහිත භාවයක් ඇති වෙනවා. ඊළඟට අන්න අපිටම කෙනෙක් සමාහිත භාවය පාවිච්චි කරා නම් අන්න හිතේ ප්‍රඥාවක් දිනු කරගන්න පුළුවන්. එතකොට මේ අනුරුද්ධ සාමීන් වහන්සේට පහළ වෙච්ච විතර්කවල අන්තිම වශයෙන් තියෙන්නේ පඤ්ඤවතෝ අයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස. එතකොට මේ ධහම ඇවිල්ලා ප්‍රඥාවන්තයින්ටයි අනුවන පුජ්‍යලෙන්න නෙමෙයි කියන කාරණාව. එතකොට අපි සාමාන්‍යයෙන් මෙතෙන්දී අදහස් වෙන්නේ අපි මේ විවිධාකාර දැනුම එකතු කරගෙන උපාධියක් අරගෙන එහෙමදු ප්‍රඥාවක්ය මේ කතා අදහස් කරන්නේ කියලා කාරණාව නෙමෙයි මෙතෙන්දී අත් වශයෙන්ම සඳහන් වෙන්නේ. බුදුරජාන් වහන්සේ පෙන්වන ප්‍රඥාවයි අපේ මේ ලෝකේ සාමාන්‍යයෙන් අපි පිළිගන්න බුද්ධියයි කියන අතර දෙක අතර ලොකු වෙනසක් තියෙනවා. මෙතන මේ බුදුරජාන් වහන්සේ පෙන්වන ප්‍රඥාව විශේෂයෙන්ම අපි කෙලෙස් හඳුනා ගැනීමක් ඊළඟට අර මේ ඊට කලින් දිනු කර මේ පෙන්ලා දීපු ඒ කරුණ වලට අපේ හිත යෙදීමක් මෙන්න වගේ කරුණු රසක් ඇත්තටම බලපානවා මේ බුදුරජාන් වහන්සේ පෙන්වන ප්‍රඥාව අපේ හිතේ ඇති කරගන්න. ඒ නිසා අපිට ලෝකයේ නැත්නම් ලෞකික ඥාන තිබුණා කියලා සමාජයේ පිළිගැනීමක් තිබුණා කියලා අපි විවිධාකාර උපාධි ලබාගෙන තිබුණා කියලා ඒකම නෙමෙයි මෙතන මේ අදහස් වෙන්නේ. ඊට වඩා බොහොම සියුම් ප්‍රඥාවක් විනිවිද දකින ප්‍රඥාවක් තමයි මෙතෙන්දී මේ අදහස් වෙන්නේ. මේ අදහස් ටික දැන් මේ හිත හිතා ඉන්නකොට අනුරුද්ධ ස්වාමීන් වහන්සේ මේක දකිනවා බුදුරජාණන් වහන්සේ ඊළඟ බුදුරජාන් වහන්සේ බොහොම මනෝමය කායකින් මේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ ගාවට වැඩම කළා. ඊළඟට මේකට එකතු කරනවා අන්තිම කාරණයක් වශයෙන් මේ අටවෙනි කාරණාව. ඒක ඒක තමයි කියන්නේ නිප්පපංචාරස්සම නිප්පපංච රාමස්සායන් ධම්මෝ නිප්පපංච රතිනෝ. නායන් ධම්මෝ පපංච රාමස්ස පපංච රතිනෝ. ඉතින් මේක එක අතකින් විපස්සනාවේන ප්‍රධානම කාරණාව මේ ප්‍රපංච සමනය කියන කාරණාව විපස්සනාවේන අත්‍යවශ්‍යම අංගයක්. මොකද අපි සාමාන්‍යයෙන් හරි කැමති මාක් හරි අයිනක් අල්ලගෙන මොනවා හරි හිත හිතා ඉන්න. මාක් හරි වෙන වැඩක් හම්බුනේ නැත්නම්, එහෙන් බලන්න දෙයක්වත් නැත්නම්, කනෙන් අහන්න දෙයක්වත් නැත්නම්, නාසයෙන් බලන්න ගනුසුණක් ඇත්තෙත් නැත්නම්, අතට හපහපා ඉන්න දෙයක් ඇත්තෙත් නැත්නම්, ඇඟේ හැපෙන දෙයක් ඇත්තෙත් නැත්නම් මොකක් ඉතින් අපි අපි මාක් හරි කරන්නේ? අපි ඉතින් පුටුවකට ගිහිලා වාඩිලා නැත්නම් ඇඳට ගිහිල්ලා මොනවා හරි හිත හිතා ඉන්නවා. ඉතින් අපි හරි කැමති හිත හිතා ඉන්නවා. මේ හිත හිතා ඔහේ හිත අයාලේ යන්න දිදි එයාට කැමති කැමති දෙයක් හිත හිතා ඉන්න දීම තුල වෙන හානිය නම් අප්‍රමාණයි. ඒක තමයි මේ ප්‍රපංච කියන කාරණාවේදී එන්නේ. දැන් ටික ටික ඒක තමයි මේ කටුකුරුණ සායනාංශය විස්තර කරන්න ගන්නෙ. කියන අර හිතට මුලින් පුංචි සිතුවිල්ලක් ආවට අපි ඒතන නතර වෙන්නේ නැතුව ඒක අත්හැරලා දාන්න නැතුව ඒකට තව පොහොර දාලා ඒකට තව අඩු වැඩි එකතු කරලා ඕක ඔස්සේ අපි දිගට දිගට දිගට හිතන්න යෑම තුළ දන්නේම නැතුව අර අපේ පාලනයෙන් අපේ හිත ගිලිලා යනවා. يعني මුලදී නම් අපිට තිබුණා එක්තරාන්දමක පාලනයක්. ඒ කියන්නේ හිතට සිතුවිල්ලක් ආපු මට්ටමේදී නැත්නම් පුංචි සංඥාවක් ආපු මට්ටමේදී අපේ හිතේ යම් සතිමත් භාවයක් තිබුණා. අපි සතිමත්ව තමයි ඒක හඳුනාගත්තේ. ඊට පස්සේ තමයි අපිට ඒක තේරුනේ බොහොම රසවත් අරමුණක් තමයි ඇවිල්ලා තියෙන්නේ කියලා. පස්සේ අපිම තමයි ඒකට තාටයක් උදව් කළේ. අපිමයි ඒකට තාටයක් එකතු කළේ. අපිමයි විතර්ක කළේ. නමුත් ක්‍රමානුකූලව මේ යන ගමනේදී එතනින් නතර නොවි ටික ටික අන්න හිතම ඒ වැඩේ කරන්න පටන් ගන්න ගතියක්. නැත්නම් අපේ හිතේ තියෙන යම් යම් මේ පුරුදු ඉස්මතු වෙලා ඒ ඔස්සේම හිතන්න යන ගතියක් මතු වෙලා අන්තිමට මොකද වෙන්නේ? අපේ පාලනයෙන් ගිලිලා යනවා මේ හිතීමේ ක්‍රියාවලිය. එතකොට මෙතන තමයි හානිකර තත්ත්වය වෙන්නේ. අන්තිමට අපිට නවත්ත ගන්නවත් බෑ. අපි පටන් ගත්තේ අපි පෝර දැම්මේ මුලින්. හැබැයි පස්සේ මේක වර්ධනය වුණාට පස්සේ එතෙන්ද යන්න අපිට පාලනය කරන්නවත් බෑ. දැන් අපිට උවමනා වුණත් දැන් මේ හිතන එක නවත්තන්න. හිත පොඩ්ඩක් මේ තිරිංග තද කරලා නැවතත් අපි ගාවට ගන්න උවමනා වුණත් හිත නතර වෙන්නේ නැහැ. දැන් සම්පූර්ණයෙන්ම අපි නිකන් වහලෙබ් බවට පත් වෙනවා. දාසෙබ් බවට පත් වෙලා මේ සිතුවිලි වලම සිතුවිලි ඔඩුගුවන ගතියක්, සිතුවිලි වලින්ම අපි හෙම්බත් වෙච්ච ගතියක්, සිතුවිලි වලින්ම අපි නිකන් කැළඹෙච්ච ගතියක් තමයි අන්තිමට මතුවෙන්නේ. ඉතින් මෙන්න මේක තමයි අත්‍තරම මේ ප්‍රපංචවල තියෙන හානිකරම தත්ත්වය. ඒ නිසා හුඟක් අද තියෙන ලෙඩ රෝග ගත්තොත් මේ අපි හිතීම නිසා තමයි මතුවෙන්නේ. මොකද අපි හිතනවා අරහෙට හිතනවා මෙහෙට හිතනවා අරයා මෙහෙමයි මෙයා මෙහෙමයි කියන හිත හිතා හිත හිතා ඉන්නවා. මේ හරහා පුදුම විදියට හිතේ අපේ සැකසංකා මතුවෙනවා, වෛරයක් මතුවෙනවා, ද්වේෂයක් මතුවෙනවා, රාගයක් මතුවෙනවා. හිතා ගන්න බැරි තරම් කෙලෙස් ඉහවහා යනවා. දන්නේම නැතුව හිත විතරක් නෙමෙයි කයත් ලෙඩ වෙනවා. ඉතින් මෙන්න මේ හිතීම නිසා වෙන අසරණ භාවය, හිතීම නිසා වෙන මේ වහල් භාවය තමයි ඒකත් එක්ක අපිට මුලින්ම වළක්ව ගන්න වෙන්නේ භවනා කරන යෝගියෙක් වශයෙන්. ඉතින් අපිට එක්කෝ අපේ කයට හිත දාලා ඔක වළක්ව ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ වේදනාවකට හිත දාලා වළක්ව ගන්න පුළුවන්. ඒක තමයි ඇත්තටම අපේ සතිමත් භාවය දුර්වල මට්ටම් වලදී කරන්න වෙන්නේ. ඒ කියන්නේ ඔහේ හිතට යන්න නොදී හිත ගෙනල්ලා යම්කිසි ප්‍රයෝජනවත් අරමුණක තියන්න සිද්ධ වෙනවා. යම් පමණක පාලනයක් කරන්න සිද්ධ වෙනවා. ඇහැට රූප දැක්ක පමණින් ඒ ඔස්සේ හිතන්න යන්න දෙන්නේ නැතුව අරකට ශබ්ද ඇහිච්ච පමණින් ඒ ඔස්සේ හිතන්න යන්න දෙන්නේ නැතුව ගඳ සුවඳ දැනුන පමණින් ඒ ඔස්සේ හිතන්න යන්න දෙන්නේ නැතුව ඒ වගේමයි දිවට රහ දැනෙච්ච පමණින් ඒ ඔස්සේ දිගට දිගට දිගට හිත හිතා ඉන්න යන්න දෙන්නේ නැතුව මේ වගේ අර එනේන අරමුණු ඔස්සේ දිගට දිගට දිගට එයාට කැමැති කැමැති විදිහට අපි වාරගෙන යන්න දෙන්නේ නැතුව එක්තරා අන්දමක මානසික සංවරයක් ඇති කරගන්න සිද්ධ වෙනවා. ඉතින් මෙන්න මේ ප්‍රපංච සම්බන්ධයෙන් කොහොමද මේ ප්‍රපංච ලියලන්නේ මේකේ තියෙන වැදගත්කම කොච්චරද කියන එක කාරණාව සම්බන්ධයෙන් තමයි දැන් කටුකුරුන් සානංශයේ විස්තර කරන්න යන්නේ. එහෙමනම් අපි ඒ ටික තව ටිකක් සවන් දෙමු. මෙන්න මේ අටවෙනි මහා පුරුෂ විතර්කයක් එකතු කරගෙන අනුරුද්ධ ස්වාමින් වහන්සේ භාවනා කරලා රහත් වුණා. රහත් වෙලා එක්තරා පීති වාක්‍යයක් උදානයක් ප්‍රකාශ කළා. ඒ උදාන ගාථා දෙකෙන් හෙළිවෙනවා මේ නිප්පංචය පිළිබඳ පණිවිඩය. බුදු පියාණන් වහන්සේ දුන්න අටවැනි එක විශේෂයෙන් උන්වහන්සේට රහත් වීමට උපකාරී වූ බව ඒ බව ප්‍රකාශ වෙන්නේ යතා මේ යහු සංකප්පෝ තත තතෝ උත්තරි දේශයි නිප්පපංච රතෝ බුද්ධෝ නිප්පපංච අදේශයි නිප්පපංචං අදේශයි නිප්පපංචං අදේශයි තස්සාහං ධම්මඤ්ඤාය ධම්මමඤ්ඤාය තස්සාහං ධම්මමඤ්ඤාය විහාසින් සාසනේ රතෝ තිස්සෝ විජ්ජා අනුප්පත්තෝ කතං බුද්ධස්ස සාසනං යතා මේ අහු සංකප්පෝ මගේ සිතවිලි කොයි ආකාරයකට තිබුණේ මම හිත හිතා හිටියේ යමක්ද තතෝ උත්තරි දේශෙයි ඊට වඩා ඉහළ යම් කිසි දෙයක් දේශනා කළා බුදුරජාණන් වහන්සේ නිප්පපංච රතෝ බුද්ධා නිප්පපංචං අදේසයි නිප්පපංචයට අරුණා වූ ඒ බුදු පියාණන් වහන්සේ නිප්පපංච තත්වයක් මට දේශනා කළා තස්සාහං ධම්මඤ්ඤාය විහාසින් සාසනේ රතෝ ධම්මඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මං තස්සාහං ධම්මමඤ්ඤාය විහාසින් ශාසනේ රතෝ උන්වහන්සේගේ ධර්මයේ තේරුම් අරගෙන මම ශාසනයෙහි ඇලුම්ව වාසය කළා තිස්සෝ විජ්ජා අනුප්පත්තෝ කතං සම්බුද්ධස්ස කතං බුද්ධස්ස ශාසනං ත්‍රිවිද්‍යාවට මා පැමිණියා බුදු පියාණන් වහන්සේගේ අනුශාසනය මා කරලා නිම කළා මෙයින් අපට පේනවා ප්‍රපංච කියන වචනේ කොයිතරම් වැදගත් එකක්ද කියලා අපේ නිවනට උපකාර වන ඉතාමත් වැදගත් අදහසක් මෙතන තිබෙන්නේ. පපංච පදයට මුල් තැන දුන්න සූත්‍ර හැටියට අපිට සඳහන් කරන්න පුළුවන් නම් වශයෙන් කලහ විවාද සූත්‍රය, සක්කපඤ්ඤ සූත්‍රය, චූලසිහනාද සූත්‍රය, මදුපිණ්ඩික සූත්‍රය. මේ සූත්‍ර ගණනාවකම තිබෙනවා මේ පපංච කියන වචනයට අගතනට යෙදීමෙන් වැදගත් තැනක් දීලා. මේ පපංච කියන වචනේ අර්ථය තේරුම් ගැනීමට උපකාර වන සූත්‍ර අතුරින් ඉතාමත්ම වටිනා සූත්‍රයක් තමයි මදුපිණ්ඩික සූත්‍රය. ඒක නිසා අපි මෙතන ඉඳලා මදුපිණ්ඩික සූත්‍රය ගැන ප්‍රමාණවත් විග්‍රහයක් කරමු. හොඳයි. අපි එතෙන්ට යන්න කලින් දැන් මේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ අර වගේ දේවල් දැන් හිත හිතා ඉන්නවා. ඒ කියන්නේ මහා පුරුෂ විතර්ක තමයි හිතන්නේ. නමුත් ඒකම බාධාවක් වෙලා තියෙන බවක් තමයි අපිට තේරුම් ගන්න වෙන්නේ. ඉතින් ඒ කියන්නේ ඇත්තටම දැන් වීරයන් වීරවන්ත අයට මේ ධර්මය ඊළඟට තෘප්තිමත් අයට මේ ධර්මය විවේකයට කැමති අයට මේ ධර්මය ඊළඟට සතිය තියෙන අයට මේ ධර්මය සමාහිත භාවයක් තියෙන අයට මේ ධර්මය කියලා ඉතින් ප්‍රඥාවන්තයින්ට මේ ධර්මය කියලා ඉතින් අපිට මේවා ගැන හිත හිතා හිත හිතා ඇත්ත තමයි ඇත්ත තමයි මෙහෙම නැත්තම් කරන්න බෑ එහෙම කියක ඉතින් හිත හිතා ඉන්න පුළුවන්. ඉතින් මේකේ වැදගත්කමක් තියෙනවා ඇත්ත තමයි කාරණාවත්. හැබැයි දැන් මේක දකින්න බුදුරජාන් වහන්සේ ඒකාත්කින් තේරුම් ගන්නවා මේක මේ දැන් මේක කාරණාව ඇත්ත වුණාට මේකට තව එකතු වෙන්නත් ඕනේ වෙනත් පැත්තක්. මොකද්ද මේ ප්‍රපංචවලට යන්න නැති ගතිය. නිප්‍රපංච වන ගතියක්. මේ හිතට ඔහේ හිත හිතා ඉන්න නොදී නිවැරදි දෙයක් වුණත් වෙන්න පුළුවන්. නමුත් දිගට දිගට දිගට යන්න පටන් ගත්තාම ඒකෙන් හිතේ එක්තරා ඇති වෙන්නේ වෙහෙස කරගතියක්. ඒ කාරණාව එහෙමත් ඔය සඳහන් වෙනවා ද්වේදහ විතර්ක සූත්‍රවලදී එහෙම බුදුන් වහන්සේම මතක් කරනවා දැන් උන්වහන්සේ බුද්ධත්වයට පත් වෙන්න කලින් මේ විතර්ක જાති ගොඩක් කොටස් දෙකකට පෙන්වුවා. මේ වර්ග කරා. ඔන්න කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක ඒකෝඩකට දැම්මා. ඊළඟට ඒ වෙනුවට අනිත් පැත්ත මේ නෙක්ඛම්ම විතර්ක, අවිහිංසා විතර්ක, අව්‍යාපාද විතර්ක තව කොටකට දැම්මා. ඉතින් ඔහොම වර්ග කරමින් යනකොට ඔන්න ටිකක් අර මේ නරක විතර්ක පැති, කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක අඩු වෙන්න පටන් ගත්තා. මොකද ඒවට තැනක් දෙන්නේ නැහැ. ඒවා පැත්තකට දානවා. ඒවා මොකද Tamanටත් හානි කරයි, අනුන්ටත් හානි කරයි කියලා තේරුම් අරගන්නවා. ඒ වෙනුවට හැබැයි නෙක්ඛම්ම විතර්ක, අව්‍යාපාද විතර්ක, අවිහිංසා විතර්ක Taman ආහස දිනු කරා කියලා කියනවා. දැන් මේ බෝධිසත්ව කාලෙදී. ඊළඟට දැන් ඒවා වර්ධනය කරා කියලා උන්වහන්සේ කියනවා මේ මට ඒ තරම් හානියක් වෙන බව තේරුන්නේ නැහැ කියලා. හැබැයි ඊළඟට ඒක වර්ධනය වුණාට පස්සේ උන්වහන්සේ කියනවා මේක දිගටම හැබැයි මේ නිවැරදි විතර්ක වුණත් දිගටම හිත හිතා ඉන්න ගියාම උන්වහන්සේ කියනවා කායෝ කිලමෙය්‍ය. ඊළඟ මේ කය වෙහෙසටපත් වෙනවා. මොකද මේ නිතරම හිතනවා හැබැයි හරි දේ තමයි මේ කෙලවරන්න නැතුව හිතනවා. හිතන්න ගිහිල්ලා දැන් ඔන්න කයත් වෙහෙසටපත් වුණා. හිතත් වෙහෙසටපත් වුණා. ඔන්න දැන් හිත විසිරෙන්න පටන් ගන්නවා. මොකද අර කායික තියෙන තියෙන්න ඕන සාහනශීලී ගතියක්, සුවයක්, සැහැල්ලුවක් නැහැ මොකද නිතරම හිතන නිසා. අන්න ඊළඟට අන්න බුදුරජාණන් වහන්සේ යොමු කරනවා එතෙන්දී ඒ වෙනුවට අන්න හිත අජ්ජත්මේව චිත්තං සම්තපේමි, සම්නිසාදේමි, ඒකෝදි හෝමි, සමාදියාමි. මම මේ මේ එකක්වත් හිතන්නේ නැතුව මම හිත ඇතුළතම තියාගත්තා. ඇතුළතම නිකන් බොහොම සුවසේ හිඳුවලා තියාගත්තා. හිතන එක මම පොඩ්ඩක් නවත්තලා දැම්මා. විතක්ක ਵਿਚාරයන් වෙනුවට අන්න ඒ දෙකම සමනය වෙච්ච බොහොම සංහිඳිච්ච කතා නොකරන ගතියක් ඇතුලේ කතාව සංසිඳිච්ච ගතියක් නිවුණ ගතියක් අන්න ඇති කරගත්තා නම් අන්න ඒක තමයි මාර්ගය කියලා අන්න බුදුරජාණන් වහන්සේ ඒ සූත්‍රයේදීත් පෙන්ලා දීලා තියෙනවා. දැන් මෙතෙන්දීත් අපිට තේරුම් ගන්න තියෙන දැන් මේ අනුරුද්ධ සාමීන් වහන්සේ හිතන දේවල් ඇත්ත බව මේ නිවැරදි බව ඇත්ත. නමුත් බුදුරජාණන් වහන්සේ ඒකට වෙන එකතු කරන මේ නිප්පංච ස්වභාවය හිත විතර්ක වලින් තොරව ප්‍රපංච වලින් තොරව මේ තියාගෙනේ සංසිඳවලා තියාගන්න ස්වභාවය ඊටාම වටිනා මේ මාර්ගය. ඒතර අන්නේ කාරණාවත් මුල් කරගෙන තමයි අන්තිමට අනුරුද්ධ ස්වාමීන් වහන්සේ රහත් වෙන්නේ. ඒ රහත් වුණාට පස්සේ තමයි නිකන් එකාතකින් බැලුවාම මේ බුදුරජාණන් වහන්සේට ස්තුතිපූර්වකව ප්‍රශංසා මුඛයෙන් ප්‍රකාශ කරන ගාතාවක් තමයි මෙතන මේ තියෙන යථා මේ අහු සංකප්පෝ තතෝ උත්තරී දේශී දැන් තමන් වහන්සේට හිත හිතා හිටිය දෙයට වඩා උත්තරීතර වූ දෙයක් උතුම් වූ දෙයක් මෙන්න භාගතුන් වහන්සේලා දේශනා කරා. නිප්පපංච රතෝ බුද්ධෝ නිප්පපංචං අදේශේ. මේ නිප්පපංචේ ඇලිච්ච භාගතුන් වහන්සේ මේ නිප්පපංචේ සම්බන්ධයෙන් ප්‍රපංච නොකිරීම සම්බන්ධයෙන් ධර්මයක් මට ඇවිල්ලා දේශනා කළා. තස්සාහං ධම්ම මඤ්ඤාය විහාසින් සාසනේ රතෝ. ඉතින් අන්න ඒ කාරණාව තේරුම් අරගත්ත මම මේ ශාසනයට ඇලිලා කටයුතු කරා. මේ ධහමට ඇලිලා මේ ප්‍රතිපත්තියට ඇලිලා මම කටයුතු කළා. පිස්සෝ විද්‍යා අනුප්පත්තෝ කතම්බුද්දස දාසනං. ඒ අනුව මම මේ ත්‍රිවිද්‍යාවන් සාක්ෂාත් කරගත්තා. එහෙම නැත්නම් අරහත්ත්වයටපත් වුණා. මම මේ බුද්ධ ශාසනය කළ යුතු දේ කළා. කියලා අන්න ඒ කතකින් ප්‍රීති වාක්‍යයක් දේශනා කරනවා මේ තමන් වහන්සේට බුදුරජාණන් වහන්සේ පිහිට වෙච්ච ආකාරය සම්බන්ධයෙන්. එතකොට දැන් කටුකුරුන් සාන්නාහස දැන් එතකොට මේ මුල පුරාගෙන යනවා ප්‍රපංච සම්බන්ධයෙන් දීර්ඝ විග්‍රහයක් කරන්න. ඒකට උන්වහන්සේ මතක් කරනවා දැන් මේ සාමාන්‍යයෙන් අපි හිතුවොත් යම් යම් කාරණා පෙළගස්සලා තියෙන්නේ හැම තිස්සෙම ඊටාම වැදගත් කාරණා මුලින්ම කියලාය කියලා මේ කිව්වොත් ඒක එහෙමම වෙන්නේ නැහැ. ඇතැම් අවස්ථාවන් තියෙනවා ටික ටික ක්‍රමානුකූලව ගැඹුරට ගැඹුරට ගිහිල්ලා ඊටාම වැදගත් කාරණා හම්බෙන්නේ අන්තිමටම. දැන් මෙන්න මේ සූත්‍ර උදාහරණයක් වශයෙන් දැන් මේ අපි කතා කරපු මේ අනුරුද්ධ සූත්‍රය අන්නේ බඳු සූත්‍රය අර මුලින්ම එන්නේ ටිකක් පටන් ගන්න පුළුවන් තැනකින් සරල කාරණා. එවෙන් තමයි පටන් ගන්න. හැබැයි ටික ටික ගැඹුරට ගැඹුරට ගැඹුරට ගිහිල්ලා අන්තිමටම තමයි දැන් අනුරුද්ධ සාමින් වහන්සේට ආපු අන්තිම විතරකයක් ප්‍රඥාවන්තයින්ටයි මේ ධර්මයේ කියලා ටිකක් අර ගැඹුරට ගිය ස්වභාවයක් තියෙනවා. දැන් ඒකට අන්තිමට බුදුරජාණන් වහන්සේ එකතු කරන්නේ අර නිප්පපංච මේ සම්බන්ධයෙන් එන ඒ විතර්කය එහෙම නැත්නම් ඒ බඳු ඒ කාරණාව ඒක තමයි එකwidehatකින් මේ එන කාරණා අටේ තියෙන ගැඹුරුම කාරණාව උතුම්ම කාරණාව උත්කෘෂ්ඨම කාරණාව ඒක එතකොට තියෙන්නේ අන්තිමටම ඒතර අන්නේ වගේ මේ සූත්‍ර දේශනාවල ඇතැම් වෙලාවට හම්බ වෙනවා මේ ක්‍රමානුකූලව මේ කරුණවල කාරණාවල වැදගත්කම වැඩි වෙන විදිහට තමයි ඒවා පෙළගස්සලා තියෙන්නේ. ඒතකොට අන්තිමට තමයි අපිට මේ ඒ කාරණාවල උත්කෘෂ්ඨම කාරණාව හම්බෙන්නේ. උතුම්ම කාරණාව, ශ්‍රේෂ්ඨතම කාරණාව හම්බෙන්නේ. ඉතින් එතකොට ඒ කාරණාවත් මතු කරපු කටුකුරුන් සානහස තමයි ඊළඟට මේ තවත් ඉදිරිපත් කරන්න දැන් මේ ප්‍රපංච සම්බන්ධයෙන් විග්‍රහ වෙන සූත්‍ර රසක් තියෙනවා. මේකෙන් දැන් උන්වහන්සේ ඉස්සරහට ගන්නවා මදුපිණ්ඩික සූත්‍රය. මදුපිණ්ඩික සූත්‍රය හම්බෙනවා මජ්ක්‍ධිම නිකායේ. ඒකට මේ මජ්ක්‍ධිම නිකායේ එන මදුපිණ්ඩික සූත්‍රය ඊටාම රසවත් සූත්‍රයක්. ඒකමයි ඒකට නමක් දීලා තියෙන්නේ මී පිඩක් කියලා. ඒ සූත්‍රේ නම මී පිඩක්. මදුපිණ්ඩික කියලා කියන්නේ මී පිඩ කියන අදහස. ඒකට මේ සූත්‍රයට ඇත්තම සම්බන්ධ වෙනවා කිහිප දෙනෙක්ම. එක්තරා ශාක්‍යයක් සම්බන්ධ වෙනවා. එයාට තමයි බුදුරජාණන් වහන්සේ එක ප්‍රකාශයක් කරන්නේ. ඊළඟට භික්ෂුන් වහන්සේලාට ඇවිල්ලා මෙන්න මෙහෙම ප්‍රකාශයක් මම කළා කියලා කිව්වට පස්සේ භික්ෂුන් වහන්සේලාට ඒ මොකද්ද කිව්වේ කියන එක විස්තර කරන්න යාමක් වශයෙන් තව ප්‍රකාශයක් එනවා. ඊට පස්සේ ඒක තේරුම් නැති වුණාට පස්සේ වෙනත් ස්වාමීන් වහන්සේ කෙනෙකුට කියලා තමයි මේ විස්තරේ නැත්තම් මේ විග්‍රහය කරගන්නේ. ඉතින් ඒ වගේ බොහොම ජවනිකා රසක් තියෙන බොහොම ලස්සන සූත්‍රයක්. ඉතින් මේ අපි බලමු ඉතින් කටුකුරුන් සානාසේ මේක විස්තර කරන්නේ කොහොමද කියලා. මේ මදුපිණ්ඩික සූත්‍රය ඇත්ත වශයෙන්ම අවස්ථා තුනකින් විකාශනය වෙන සූත්‍රයක්. හරියට ජවනිකා තුනක් වගේ. මේ සුබ්‍ර සූත්‍ර විග්‍රහයට බහින්න කලින් මේ මදුපිණ්ඩික කියන සූත්‍ර නාමය ගැන පොඩි හැඳින්වීමක් කිරීම සමහර විට සුදුසු වෙන්න පුළුවනි. මේ සූත්‍ර දේශනාව අවසානයේදී ආනන්ද ස්වාමීන් වහන්සේ බුදු පියාණන් වහන්සේට ප්‍රකාශ කරනවා ස්වාමීනි හරියට අර කුසගින්නෙන් පෙළෙන පුද්ගලයෙකුට මී පිඩක් ලැබුණාම ඒ පුද්ගලයා මේ මී පිඩ යම් ආකාරයකින් යම් පැත්තකින් රස බලයිද ඒ ඒ හැම පැත්තෙන්ම කෙලවර නොමන නිමක් නැති මීපැණි ගලාගෙන එන්නේද? ඒ අන්දමින්ම මේ ධර්මපර්යාය මේ සූත්‍රය යම් කිසි නුවණැති භික්ෂුවක් ප්‍රඥාවෙන් පරීක්ෂා කරතොත් එයින් සතුටක් චිත්‍ර ප්‍රසාදයක් ලබනවා. ස්වාමීනි මේ දේශනාවට මේ සූත්‍ර දේශනාවට දිය යුතු නම මොකද්ද? කියලා බුදු පියාණන් වහන්සේගෙන් විමසනවා. අන්නේ අවස්ථාවේ තමයි බුදු පියාණන් වහන්සේ මේ සූත්‍රයට නම දී වදාලේ. එහෙමනම් ආනන්ද මේ සූත්‍රයට මදුබින්ඩික කියලා කියන්නේ. මීපිඬ කියලා කියන්නේ. මීපිඬ කියලා ප්‍රකාශ කරන්නේ. මේ මීපිඬ සම්පූර්ණ ඔසේ උරා ගන්න අපට ශක්තිය මදි. ඒ වගේම සමහර විට කාල වේලාවත් මදි වෙන්න පුළුවනි අද. නමුත් ටිකක් හරි මේ ගැන ප්‍රකාශ කරනවා නම් මේ සූත්‍රයේ පළමුවෙනි ජවනිකාව. පළමුවෙනි අවස්ථාව හැටියට තියෙන්නේ බුදු පියාණන් වහන්සේ කිඹුල්වත්පුර මහා වනයේ දිවා වීරණෙහි වැඩ සිටිනවා. මේ අවස්ථාවේ දණ්ඩපාණ නැමැති ශාක්‍යයා ඒ කියන්නේ හැරමිටියක් බස්තමක් වැනි දේකුත් අරගෙනයි මේ පුද්ගලයා ඇවිදින්නේ. බුදු පියාණන් වහන්සේ ළඟට ඇවිත් ඊටම කෙටි ප්‍රශ්නයක් අහනවා. කිං වාදේ සමනෝ කිමක් හායි? ශ්‍රමණය ඔබේ වාදය කුමක්ද? ඔබ කුමක්ද ප්‍රකාශ කරන්නේ? ඒකට බුදු පියාණන් වහන්සේ දුන්න පිළිතුර ඊටම දිග පිළිතුරක්. යථාවාදී කෝ ආවසෝ සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රහ්මකේ සස්සමන බ්‍රාහ්මණියා පජාය සදේව මනුස්සාය න කේනචි ලෝකේ විග්ගයිද තිට්ඨති යතාච පන කාමේ කාමේහි විසංයුත්තං විහරන්ත තම් රාක්මනං අකත අකතං කතින් චින්න කුක්කුච්ඡං භවා භවේ වීත තණ්හං සංඥා නානුසෙන්ති එවං වාදීකෝ අහං ආවුසෝ එවං අක්ඛායි මේ පිළිතුර පරිවර්තනය කිරීමත් ලේසි වැඩක් නෙවෙයි. හොඳයි අපි පොඩ්ඩක් එතෙන්ට එන්න කලින් මේ පොඩ්ඩක් ආයෙ මතක් කරගත්තොත් දැන් මදුගුපින්ටික සූත්‍රය විස්තර කරන්නයි දැන් මේ ස්වාමීන් වහන්සේ සූදානම් වෙන්නේ. එතෙන්දී මතක් කරනවා මුලින්ම ඒ කියන්නේ සූත්‍රයේ දේශනාවේ අවසානයේදී තමයි ආනන්ද ස්වාමීන් වහන්සේ මේ සූත්‍රය අහලා බොහොම සතුටටපත් වෙලා මොකද්ද භාග්‍යතුන් වහන්සේ මේ සූත්‍රය දෙන්න හොඳ නම කියලා තමයි මේ කිව්වහම කිව්වට පස්සේ තමයි ඉතින් බුදුහාමුදුරු කියන්නේ එහෙමනම් ආනන්ද මේකට මදුපින්ඩක කියලා කියාගන්න කියලා ලියාගන්න කියලා. ඒ කියන්නේ මී පිටක් කියලා කියාගන්න කියනවා. ඉතින් ඒ තරමට මේකේ අපිට ඉගෙන ගන්න දේවල් තියෙනවා විශේෂයෙන්ම විපස්සනාවට නැත්නම් නිවන් මාර්ගයට එකතු කරගන්න කරුණු රසක් තියෙනවා. දැන් මේකේ කටුකුසානාසේ මතක් කරනවා මේකේ ජවනිකා තුනක් තියෙනවා. අවස්ථා තුනක් තියෙනවා. එක්තරා අවස්ථාවකද පළවෙනි අවස්ථාව තමයි අර බුදුහාමුදුරුවෝ කිඹුලත් නුවර තියෙන වනාන්තරික වැඩ කරමින් ඉන්නකොට මේ බස්තමක් මේ අතින් අරගත්ත නැත්නම් හැරමිටියක් අතින් ගත්ත තවත් ශාක්‍යයෙක් එයාට මේ බස්තම පාවිච්චි කරන නිසාම නමක් ඉදලා දෙනවා දණ්ඩපාණී කියලා. ඉතින් මේ මේ දණ්ඩපාණී කියන ශාක්‍ය මේ ශාක්‍යයා එයාත් මේ ගිහිල්ලා එතන සක්මන් කරනවා. සක්මන් කරන්නේ මේ බුදුහාඳුරෝ එතන වැඩ ඉන්න නිසා ඇවිල්ලා අහනවා මේ ශ්‍රමණේ ඔබේ තියෙන වාදය කුමක්ද? ඔබ මොන වගේ දෙයක්ද දේශනා කරන්න කියලා. ඉතින් මේ බොහොම කෙටි ප්‍රශ්නයක් අහන්නේ. හැබැයි බුදුහාඳුරෝ මේ උත්තරේ දෙන්නේ හිතා ගන්න බැරි තරම් උත්තරයක්. ඉතින් මේක සාමාන්‍යයෙන් සඳහන් කරනවා මේ දණ්ඩපාණී කියන ශාක්‍ය ටිකක් මාන්නක්කාරයෙක්. ඉතින් එයා හැමදේම දන්නවයි කියලා හිතන් ඉන්නේ. දැන් මෙයාට මොකද බුදුහාඳුරෝ කරන්නේ? එයාට තේරුම් ගන්න බැරි විදිහ උත්තරයක් තමයි දෙන්නේ. කරකොල අතරලා වගේ උත්තරයක් තමයි දෙන්නේ. ඒතකොට දැන් ඉතින් ශාර්කයා හොල්මන් වෙනවා. ඉතින් ඒක කියනවා ඉතින් මේ ප්‍රශ්නේ දැන් උත්තරේ බුදුහාඳුර කිව්වට පස්සේ දැන් මෙයාට තේරුම් ගන්න හම්බුනේ නැහැ. එයාට ඔළුවත් හොලවලා දිවත් දික් කළා මුකුත් නොකිය යන්න ගියයි කියනවා. ඉතින් ඒ තරම්න නිකන් අර කරකෝල ඇතරිය ස්වභාවයක් තමයි වෙන්නේ මේ බුදුහාඳුරෝ දීපු උත්තරේ. ඒතකොට දැන් ඔන්න මේ ඉතින් උත්තරෙත් පොඩ්ඩක් අපි පාලියෙන් කියනවා නම් යථාවාදීකෝ ආවුසෝ සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රහ්මකේ සස්සමනම් බ්‍රාහ්මනියා පජාය සදේව මනුස්සාය. න කේනචි ලෝකේ විග්ගය්‍ය තිට්ඨති යථාජපන කාමේහි විසංයුත්තං විහෙරන්තං. තම් බ්‍රාහ්මණං අකතං කතින් චින්න කුක්කුච්චං බවා භවේ වීත තණ්හං සංඥා නානුසෙන්ති. එවං වාදීකෝ අහං ආවසෝ එවං අක්ඛායි. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්වන දර්ශනය, උන්වහන්සේ පෙන්වන මාර්ගය මොන වගේ එකක්ද කියලා බොහොම සංක්ෂිප්ත විග්‍රහයක් තමයි මෙතන එන්නේ. බොහොම ගැඹුරු කාරණා රසක් තමයි මෙතන තියෙන්නේ. ඉතින් මේ ගැඹුරු කාරණා රැස ඉතින් බලමු දැන් මේ මේ කියපු ප්‍රකාශයම කටුකුරුන් සානාසේ යම් උත්සාහයක් දැරලා තිනවා මේ පරිවර්තනය කරන්න සිංහලට අපි ඒකට සවන් දෙමු. එවත්නි දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත මේ ලෝකයේහි මහාන බමුණන් සහිත දෙව්මිනිසුන් සහිත මේ ප්‍රජාවෙහි යම් බඳු දෘෂ්ටි ඇත්තේ කිසියෙකු සමගත් වාද නොකර සිටීද එසේම කාමයන්ගෙන් වෙන්න සිඳින ලද කුකුස් විචිකිච්ඡා ඇතිව භවය විභවය පිළිබඳ තෘෂ්ණාවද පහකොට වාසය කරන්නා වූ ඒ බ්‍රාහ්මණයා බ්‍රාහ්මණය කියලා කියන්නේ රහතන් වහන්සේ පිළිබඳවයි ඒ බ්‍රාහ්මණයා වෙත සංඥාවෝ නැග නොගනිද්ද සංඥාව අනුසේ වශයෙන් ළඟගන්නේ නැද්ද අන්නේ බඳු වාදයක් අන්නේ බඳු ධර්මයක් මම ප්‍රකාශ කරනවායි කියලයි බුදු පියාණන් වහන්සේ පිළිතුරු දුන්නේ මේ පිළිතුරේ මහ පුදුම ගැඹුරක් තියෙනවා ඒ කියන්නේ සාමාන්‍යයෙන් ලෝකේ යම්කිසි වාදයක් ප්‍රකාශ කරනවා නම් ඒ වාදය අනිත් වාදත් එක්ක ගැටෙන එක ස්වභාවික දෙයක්. ඒ වගේම යම් කිසිවක් ප්‍රකාශ කරනවා නම් ඒ ප්‍රකාශ කරන දේ පිළිබඳව සංඥාවල් ඒ පුද්ගලයා තුළ තිබෙනවා. නමුත් මේ බුදු පියාණන් වහන්සේ දීලා තියෙන පිළිතුර පරස්පර විරෝධී කියමනක් වගේ. කෙටියෙන් ගත්තොත් අපිට සලකා ගන්න පුළුවනි විශේෂ ලක්ෂණ දෙකක් තියෙනවා මේ බුදු පියාණන් වහන්සේ දුන්න පිළිතුරේ. එකක් තමයි බුදු පියාණන් වහන්සේගේ වාදය යම්බඳුද ඒ වාදය අනිකුත් වාද සමග ගැටෙන්නේ නැහැ. ඒ වගේම බුදු පියාණන් වහන්සේ තුල සංඥාවල් අනුශේ වශයෙන් නැහැ. සංඥා කියන වචනය එතන යෙදීමත් විශේෂයි. අපි දැන් සංඥා ගැන විශේෂ අවධාරණයකුත් කළා. බුදු පියාණන් වහන්සේ තුල සංඥා අනුශේ වශයෙන් නැහැ. එහෙම නැත්නම් බුදු පියාණන් වහන්සේ දක්වන ඒ වාදය. මේක ඇහුවහම මේ දණ්ඩපාණි ශාස්ත්‍රය කළ දේ දක්වලා තියෙනවා. ඉතින් මේකට ජවනිකා කියලා කිව්වෙත් නිකන් නෙමෙයි. ඊළඟට මේ දාන්නපණි ශාක්‍යයා කලේ මොකද්ද කලේ? ඒ සූත්‍රයේ දක්වන්නේ ඉස්ස සලල දිව හොලවල නළලෙහි දැලි කන්වාගෙන දණ්ඩපාණි ශාක්‍යයා පිටත් වෙලා ගියා. බුදු පියාණන් වහන්සේගේ පිළිතුරෙන් සද්ධාවක්වත් කිසිම වෙනසක්වත් සිදුුනේ නැහැ. ඒ බුද්ධලයා තුල. එතකොට එතනින් මේ අවස්ථාව ඉවරයි. හොඳයි අපි මම මේ කියන්නේ මේක ටික ටික විග්‍රහ කරන්න තමයි යන්නේ. ඒ කියන්නේ මේ කෙලින්ම මෙතන මේ එන ප්‍රකාශය දැන් කටකොඩු සන්නාංශයේ පරිවර්තනය කරලා තියෙනවා. ඉතින් උන්වහන්සේ මතක් කරනවා මේකේ ප්‍රධාන කාරණා දෙකක් අන්තර්ගත වෙනවා කියලා. ඒ කියන්නේ බුදුරජාන් වහන්සේ ඉදිරිපත් කරන වාදය. දැන් අපි සාමාන්‍යයෙන් වාදයක් කියලා ගත්තාම එතනදී නිකන් අර මේ ගැටුමකට ආරාධනා කරන ගතියක් තමයි තියෙන්නේ. දැන් මම ඔන්න එක වාදයක් තියෙනවා. ඒතකොට මගේ වාදයට ප්‍රතිපක්ෂ කවුරු හරි ඉන්නවා නම් මාත් එක්ක ඔන්න වාදයට එන්න. ඒතකොට මම ඔන්න එයාත් එක්ක තරඟ කරනවා. එයාත් එක්ක වාද කරනවා. වාද කළා ඔන්න මගේ වාදය තමයි නිවැරදි කියලා මම ඔප්පු කරන්න හදනවා. එතකොට ඉතින් හැම තිස්සම නිකන් අර ගැටුම්කාරී ස්වභාවයක් තමයි තියෙන්නේ. අපි තවත් කෙනෙකුට වාදයට ආරා මේ ආරාධනා කරන ගතියක්, වාදාරෝපණය කරන ගතියක් තමයි තියෙන්නේ. නමුත් දැන් මේ බුදුරජාන් වහන්සේගේ වාදයේ තියෙන සුවිශේෂත්වය තමයි ඒ වාදය වෙනත් කෙනෙක්ගේ වාදයක් එක ගැටෙන්නේ නැති ස්වභාවය. ඉතින් මේක හිතා ගන්න බැරි නම් අමුතුම සුවිශේෂී බවක්. සාමාන්‍යයෙන් ලෝකයේ මිනිස්සු වාද කරන්න යන ගතිය ඒ මිනිස්සු ධර්මවාද වෙනුවට දැන් මේ බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තියෙන වාදය බුදුරජාන් වහන්සේ පෙන්වන බුදුරජාන් වහන්සේ දරන වාදය තමයි උන්වහන්සේ සතු යම්කිසි වාදයක් තියෙනවා නම් ඒ වාදය අනිත් අයගේ වාදත් එක්ක ගැටෙන්නේ නැහැ. ඔන්න ඉතින් ඒක ඒක ගැඹීර කාරණාවක්. ඊළඟට අනිත් කාරණාව පෙන්නනවා දැන් අපි ඕනම දෙයක් සම්බන්ධයෙන් අපේ හිතේ වාදයක් වෙන්න පුළුවන් අදහසක් වෙන්න පුළුවන් දෘෂ්ටියක් වෙන්න පුළුවන් මේ මොනවාම හරි ඇති කරගත්තාම ඒවා හා සම්බන්ධ සංඥාවක් ඒවා හා සම්බන්ධ ගැනීම, ඒවා හා සම්බන්ධ ගිනීම, ඒවා හා සම්බන්ධ ප්‍රඥප්තිය. මේ වගේ নানা ප්‍රකාර දේවල් අපේ හිතේ තියෙන නිකන් රොඩු ටිකක් වගේ. අනේ ඒක මත තමයි අපි මේ ඔක්කොම ටික වාදය මේ ගොඩනගලා තියෙන්නේ. දැන් මේ බුදුරජාණන් වහන්සේ සතු වාදයේ තියෙන විශේෂත්වය තමයි ඒ බඳු සංඥා අනුසය වශයෙන්වත් නැහැ. දැන් අපි සාමාන්‍යයෙන් සංඥා මත ගොඩනගත්ත ස්වභාවයක් ගොඩනගාගත්ත ස්වභාවයක් ඒවා මත විහිදලා යන ස්වභාවයක් තමයි වාදයන්ට තියෙන්නේ. නමුත් මේ වාදයේදී මේ ඒ වාදය පිළිහිලා තියෙන සංඥා මත නෙමෙයි. නැත්නම් සංඥා අභිභව යන ගතියක්. සංඥාවන් විනිවිද යන ගතියක් තමයි බුදුරජාන් වහන්සේගේ වාදයේ තියෙන්නේ. ඒතකොට සංඥා අනුසය වශයෙන්වත් අන්න බුදුරජාන් වහන්සේගේ වාදයේ නැහැ කියන කාරණාව තමයි මේ ඒක තියෙන අනිත් සුවිශේෂී කාරණාව. අර සංඥා නානුසෙන්ති කියලා මේ මේ ප්‍රකාශය එනවා. ඉතින් එතකොට දැන් මේ එන ගැඹුරු කාරණා ටික ඇත්තට මේ බුදුරජාන් වහන්සේ පෙන්වන මුළු දහමටම බොහොම ගැඹුරින් තමයි අදාළ කරන්න වෙන්නේ. මේක මේ මතු පිටින් දක්ගතින්න දකින්න බෑ. දැන් මේක අහපු මේ දණ්ඩපාණි ශාක්‍යයට ඉතින් අපිට තේරෙනවා මේ කොහොමද ඉතින් තේරෙන්නේ නැහැ. එයා ඉතින් අර මූණ රැලි කළා, දිවත් දික් කළා, බොහොම වික්ෂිප්ත වෙලා එයා යන්න යනවා. ඊළඟට දැන් මොකද්ද වෙන්නේ? ඊළඟට බුදුරජාන් වහන්සේ එනවා මේ තමන් වැඩ සිටින විහාරස්ථානයේට ඇවිල්ලා දැන් මෙන්න මෙහෙම සිදුවීමක් වුණා කියලා භික්ෂුන් වහන්සේලාට ප්‍රකාශ කරනවා. භික්ෂුන් වහන්සේලාට තේරෙන්නේ නැහැ මේ බුදුහාඳුරෝ කිව්වේ මොකද්ද කියලා. ඊට පස්සේ යන්න භික්ෂුන් වහන්සේලා අහනවා මේ මොකද්ද අනේ භාගතුන් වහන්සේ අපිට විස්තර කරලා දෙන්න මේ මොකද්ද මේ කියලා තියෙන්නේ. මේ උත්තරේ සැබෑ තේරුම මොකද්ද කියලා අන්න භික්ෂුන් වහන්සේලා අහනවා. ඊළඟ ජවනිකා වශයෙන් සිද්ධ වෙන්නේ ඔන්න ඔය ජවනිකාව. අපි ඒකටත් පොඩ්ඩක් සම්බන්ධ වෙනවා. ඊළඟට අපට දක්වන්න දක්නට ලැබෙන්නේ බුදු පියාණන් වහන්සේ හැන්දෑ යාමේ සංඝයා වහන්සේලා මැද ධම් සභා මණ්ඩපයේ කියලා අපිට කියන්න පුළුවන් වැඩ ඉන්නවා. ඒ අවස්ථාවේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා මම මෙහෙම දිවා විහරණයෙන් වැඩ ඉන්නකොට මෙහෙම කෙනෙක් ආවා. මෙහෙම ප්‍රශ්නයක් ඇසුවා. මම ඊට මෙහෙම පොළතුරක් දුන්නා කියලා. එතකොට මේ පිරිසගෙන් එක් සංඝයා වහන්සේ නමක් බුදු පියාණන් වහන්සේගෙන් ඇහුවා බුදු පියාණන් වහන්සේ කළ ප්‍රකාශයේ අදහස කුමක්ද? මොකක්ද මේකේ තේරුම කියලා. ඔන්න එතකොට අරකටත් වඩා දීර්ඝ එක්තරා පාඩයක් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. යතෝ නිදානම් භික්ඛු පුරුසං සොපංච සංඥා සංකා සම්දා චරಂತಿ. එත්තචේ නත්ති අභිනන්දි තබ්බං. අභිවදි තබ්බං. අජ්ජෝසේ තබ්බං. ඒසේවන්තෝ රාගානුසයාන ඒසේවන්තෝ පටිඝානුසයාන ඒසේවන්තෝ දිඨානුසයාන ඒසේවන්තෝ විචිකිච්ඡානුසයාන ඒසේවන්තෝ මානානුසයාන ඒසේවන්තෝ භවරාගානුසයාන ඒසේ වන්තෝ අවිජ්ජානුසයානම් ඒසේ වන්තෝ දණ්ඩ දාන සත්තා දාන කලහ විග්‍රහ විවාද තුවන්තුව තුවන්තුවන් තුවන් තුවන් කියලා තමයි ඉන්නේ තුවන් තුවන් තේසුඤ්ඤ මුසාවාදානම් එත්තේ තේ පාපකා අකුසල ධම්මා අපරිශේෂා නිරුද්ධಂತಿ මේක ප්‍රකාශ කරලා මේකටත් ජවනිකාව කියලා කියන්නේ හේතු සහිතවයි මේ තරම් දිග ප්‍රකාශයක් කළා බුදු පියාණන් වහන්සේ එහෙමම හුනස් වෙන්නේ නැගිටලා විහාරගෙට පිවිසියා අර භික්ෂුන් වහන්සේලාට මොකද්ද සිද්ධුනේ කියලා අපිට හිතා ගන්න පුළුවන්. ඇහුව පාඩේටත් වඩා දිග පාඩයක් ප්‍රකාශ කළා. ඒකත් සම්පූර්ණ නැහැ. ඒකේ අසම්පූර්ණ භාවය ඇත්ත වශයෙන්ම මේක පරිවර්තනය කරන කොටයි තේරෙන්නේ. අර මුල් පාඩයත් ගැටලුවක් හැටියට ප්‍රහේලිකාවක් තුල ප්‍රහේලිකාවක් වගේ ඉදිරිපත් කරලා තියෙන්නේ. යතෝ නිධානම් භික්ඛු පపంచ සංඥා සංඛා සමුදා චරන්ති. මහාන යම් හේතුවක් යම් කරුණක් නිසා පపంచ සංඥා සංඛාවෝ පුරුෂකේ පුරුෂේකු අභිභවණය කරද්ද මැඩගත්ද එත්ත චේනත්ති අභිනන්දි තබ්බං අන්න ඒ කාරණේ පිළිබඳව අභිනන්දි තබ්බං අභිවදි තබ්බං අජ්ජෝසේ තබ්බං කියන පද තුනේ අදහස අපට ගන්න පුළුවනි ඒ කාරණේ පිළිබඳව සතුරු වේ යුතු සතුරු වේ යුත්තක් හෝ කියාපෑ යුත්තක් හෝ බැඳී සිටිය යුත්තක් හෝ නැත්නම් ඒසේවන්තෝ රාගානුසයාන එයම රාගානුසයන්ගේ කෙලවරය එයම පටිඝානුසයන්ගේ කෙලවරය එයම දිට්ඨි අනුසයන්ගේ කෙලවරය එයම විචිකිච්ඡා අනුසයන්ගේ කෙලවරය. එයම මාන අනුසයන්ගේ කෙලවරය. එයම භවරාග අනුසයන්ගේ කෙලවරය. එයම අවිජ්ජා අනුසයන්ගේ කෙලවරය. එයම දඬු ගැනීම, ආයුධ ගැනීම, කලහ විග්‍රහ විවාද, බහින් බස්සීම්, කේලාම් කීම් ආදී මේ සියලු අකුසල් වලද කෙලවරය. එත්තේතේ පාපක අකුසල ධම්මා අපරිශේෂා නිරුද්ධಂತಿ මේ සියලු පාපී අකුසල ධර්ම සම්පූර්ණයෙන්ම නිර්වශේෂයෙන්ම නිරුද්ධ වේ. මෙතන වඩා ගැටලුව වෙන්නේ අර මුල කියාපු වචන ටිකයි. යතෝ නිදානම් යම් කාරණාවක් නිසා ප්‍රපංච සංඥා සංඛාවෝ පුරුෂයෙකු මැඩලද්ද එහිලා සතුරු සතුරු විය යුත්තක් කියාපා යුත්තක් බැඳී සිටි යුත්තක් නැත්තම් තමයි ඔය කියාපු විදිහට අනුසය ආදී සියලු කෙලෙස් සම්පූර්ණයෙන්ම නිර්වශේෂ වශයෙන්ම ප්‍රහීන වෙන්නේ. එතකොට බුදු පියාණන් වහන්සේ නැගිට ගියාට පස්සේ මේ සංඝයා වහන්සේලාට කර කියා ගන්න දෙයක් නැහැ. වටපිට බලනකොට මහා කච්චාන ස්වාමින් වහන්සේ ඉන්නවා. ඉතින් මහා කච්චන ස්වාමින් වහන්සේට ආරාධනා කළා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ විසින් බොහෝ අවස්ථාවල ඔබ වහන්සේට ප්‍රශංසා කරලා තියෙනවා කෙටියෙන් දේශනා කළ දේවල් දීර්ඝ වශයෙන් විවරණය කිරීමට දක්ෂයෙක් හැටියට. කරුණාකරලා අපිට මේක විග්‍රහ කරන්නයි කියලා. මහා කච්චාන ස්වාමීන් වහන්සේ ටිකක් අධිමාදි කළා. නමුත් පසුව මේ බලවත් ඇවිටින්න නිසා ඔන්න ඊළඟට දෙනවා විවරණයක්. හොඳයි. අපි එතන චුට්ටක් නතර වෙමු මේ දැන් අර මතක් කරගත්තා වගේ දැන් අර දණ්ඩපාණි ශාක්‍යයත් එක්ක ඇතිවෙච්ච බොහොම සුළු කතාබහ බුදුරජාන් වහන්සේ ඇවිල්ලා මේ ධම්සභා මණ්ඩලයේදී ප්‍රකාශ කරනවා. ඒතර ඒකටයක් අර නොතේරෙන ගතිය නිසා භික්ෂුන් වහන්සේ කෙනෙක් අහනවා මේකින් මේ කිව්වේ මොකද්ද කියලා. ඒක විස්තර කරන්න දැන් බුදුරජාන් වහන්සේ ඊට වඩා ටිකක් ගැඹුරුයි වගේ හැඟෙන තවත් විග්‍රහයක් කරනවා. යතෝ නිදානම් බික්කු පුරිසං පපඤ්ඤ සංඥා පපංච සංඥා සංකා සමුදාචරಂತಿ. මේ අර අරකට නිකන් අපිට එකපාරට තේරෙන්නේ නැහැ මේකේ තියෙන එකwidehatකින් සම්බන්ධයක් තියනවාද කියලා. ඉතින් අතන කතා කරන්නේ නිකන් බුදුන් වහන්සේගේ වාදය සම්බන්ධයෙන්. ඒ වාදේ ටිකක් අමුතු වාදයක්. ඒක අනිත් අයගේ වාදات ටික ගැටෙන්නෙත් නැහැ. ඒකේ සංඥා අනුසය ඇත්තෙත් නැහැ කියලා ඒ බඳු ප්‍රකාශයක් තමයි මුලින් කරන්නේ අර දණ්ඩපාණි ශාක්‍යයට. ඊළඟට දැන් මේකේ තේරුම මොකද්ද කියලා අහුවට පස්සේ මේ බුදුරජාන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දෙන පිළිතුරේ තියෙන්නේ අරකට ටිකක් එකාතකින් නොගැලපෙන ගතියක් තියෙන තව ප්‍රකාශයක් තමයි මෙතන තියෙන්නේ. මෙතන දැන් සම්පූර්ණයෙන්ම ප්‍රපංච ගැන තමයි කතා කරන්නේ. මෙතෙන්ද කියන්නේ යම්සි හේතුවක් නිසා මේ භික්ෂුන් වහන්සේ කෙනෙක් යම්සි සත්වයෙක් යම්සි කෙනෙක් ප්‍රපංච සංඥා සංකා ඒක ගැන තමයි දැන් මේ කටුකුරුන් සානාසේ විස්තර කරන්න යන්නේ මෙන්න මේ ප්‍රපංච සංඥාවෙන් ගත්ත මේ ගිනීම් වල මේ මැඩලීමක් සිද්ධ වෙන්නේ නැත්ද ඒ බඳු මැඩලීමක් සිද්ධ වෙන්නේ නැත්නම් මෙන්න මේ ලොකු ඒකේ ප්‍රතිඵල රාශියක් වෙනවා. මේ අනුසය හතම නැතිලා යනවා. රාගානුසයත් නැතිලා යනවා, පටිඝානුසයත් නැතිලා යනවා, ditthyaනුසයත් නැතිලා යනවා, භවරාගානුසයත් නැතිලා යනවා, අවිජ්ජානුසයත් නැතිලා යනවා. ඒ විදිහට ඔක්කොම ඔන්න අනුසය පිළිවෙල අනුසය ටික ඔක්කොම නැතිලා යනවා, ඔක්කොම ටික කියලාත් කියනවා. ඊළඟට ඒසේවන්තෝ දණ්ඩ දාන, සත්ත්‍ය දාන, කලහ විග්ඝහ, විවාද, ඒ කියන්නේ මේ සාමාන්‍යයෙන් අර ටික ටික මිනිස්සු අතර ඇති වෙන මේ ප්‍රශ්න ඇති වෙන ස්වභාවය තමයි කියන්නේ. ඒ කියන්නේ මේ දඬුමුගුරු ගැනීම, සැත් ගැනීම, ඒ කියන්නේ මේ ආයුධ ගැනීම, කලහ විවාද ඇතිවීම ඊළඟට තුවන්තුව කියන්නේ මේ තෝතෝ වරපල කියලා අර මේ කතා කර ගැනීම ඊළඟට පේසුඤ්ඤ පේසුඤ්ඤ කියන්නේ මේ පිසුණු බස් කේලම් කියා ගැනීම මුසාවාද බොරු කීම් මේ වගේ নানা ප්‍රකාර මේ අකුසලයන් ටික ඔක්කොම ඔන්න සංසිඳනවා කියලා කියනවා මෙන්න මේ වැඩේ සිද්ධ වෙනවා. ඉතින් හිතා ගන්න බැරි තරම් ප්‍රබලම කමටහනක් තමයි තියෙන්නේ. ඉතින් මේ ඔක්කොම ටික සිද්ධ වෙන්න නම් මොකද්ද වෙන්න ඕනේ? අන්න යතෝ නිදානම් බික්ක පුරිසං පපඤ්ඤ සංඥා සංකා සමුදාචරಂತಿ එත්තේ නත්ති අபிදන් අபிදන්දි තබ්බං අபிවදි තබ්බං අජ්ජෝසේ තබ්බං. ඔන්න ඔතන තමයි එකතකින් බැලුවාම ප්‍රධානම කාරණාව තියෙන්නේ. ඒ කියන්නේ යම් හෝ දෙයක් නිසා වෙන්නේ මේ කෙනෙක්ගේ හිතේ අර වගේ ප්‍රපංච සංඥා සංඛාවන් ඇති වෙන්න පුළුවන්ද? අන්න ඒ හේතුව. තාම හේතුව මෙතන ප්‍රකාශ කරේ නැහැ. අන්නේ කුමක්දෝ හේතුව ගැන යම්ස කෙනෙක්ගේ හිතේ අභිනන්දි තබ්බම්. ඒ ගැන කියාපෑමක් නැහැ. ඒ ගැන සතුටු වීමක් නැහැ. අභිවදි තබ්බම්. ඒ ගැන කියාපෑමක් නැහැ. අනිත් පැයට කියන්නේ යන්නේ නැහැ. ඒ ගැන ආඩම්බර වෙන්න යන්නේ නැහැ. අජ්ජෝසේ තබ්බම්. ඒකට බැහැ ගන්න යන්නේ නැහැ. ඒතකොට මෙන්න මේ කාරණාව තමයි දැන් එක අතකින් මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ සියලුම අනුශේධ ධර්මයන් ප්‍රහීන වෙලා යන්නත් හේතු වෙනවා. ඊළඟට කලහ විවාද නැතිලා යන්නත් තේරෙනවා. වාද විවාද දුර වෙලා යන්නත් තේරෙනවා. දඬු මුගුරු ගැනීම, ආයුධ ගැනීම ඒව නැතිලා යන්නත් හේතු වෙනවා. ඉතින් මේ ඔක්කොම එක අතකින් බැලුවාම ඊළඟට කේලම් කීම්, මුසාවාද මේ ඔක්කොමත් දුර වෙලා යන්න හේතු වෙනවා. මොකද්ද අන්න අර කියපු මොකද්දෝ නිදානයක් තියෙනවා. හේතුවක් තියෙනවා. අන්නේ හේතුව අන්නේ කාරණාව සම්බන්ධයෙන් කෙනෙක්ගේ හිතේ කිසිම කියාපෑමක් නැහැ. ඒව ගැන මේ සතුටු වීමක් නැහැ. ඒකට බැස ගැනීමක් නැහැ. අන්නේ බඳු දෙයක් කරගන්න පුළුවන් නම් එහෙම එහෙම කරගත්තොත් අන්න ප්‍රපංච සංඥා සංකා පහළ වෙන්නෙත් නැහැ. ඒ වගේමයි මෙන්න මේ කියන අනුසය ධර්මත් ඔක්කොම නැතිලා යනවා. කලහ විවාදත් දුර වෙලා යනවා. ඉතින් දැන් මේක කියලා ඊළඟට ආයෙ බුදුරජාණන් වහන්සේ නැගිටලා යනවා. විස්තර කරන්නේ නැහැ නැගිටලා යනවා. ඊට නැගිටලා ගියාට පස්සේ දැන් භික්ෂුන් වහන්සේලා දැන් ආයෙත් නිකන් ප්‍රශ්නයකට මැදි වෙනවා. මොකද අර කලින් එක තේරෙන්නේ නැති හින්දා විස්තර කරන්න කියලා කිව්වා. කිව්වට පස්සේ දැන් ආයෙත් අලුත් එකක් කිව්වා ඒක තේරෙන්නෙත් නැහැ. ඊට පස්සේ දැන් අන්න එතන ඉන්නවා මහා කච්චාන ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ සාමාන්‍යයෙන් දෙයක් විස්තර කළා විග්‍රහ කළා දෙන්න පුළුවන් සමතෙක් කියලා බුදුරජාන් වහන්සේගෙන් ප්‍රශංසා ලැබුණු වික්ෂුන් වහන්සේ නමක්. ඒ නිසා උන්වහන්සේට ආරාධනා කරනවා මේක විස්තර කරලා දෙන්න කියලා. ඊට පස්සේ උන්වහන්සේ දෙන විග්‍රහය තමයි ඊට පස්සේ අපිට හම්බ වෙන්නේ මම හිතනවා අපි චුට්ටක් ඒකෙත් මේ ටිකක් දුර ගෙනහිලා අපි නවත්තමු. දැන් අපි එන්නේ සූත්‍රයේ තුන්වෙනි අවස්ථාවටයි. මහා කච්චන ස්වාමින් වහන්සේ දෙන විවරණයයි ඊළඟට අපි ප්‍රකාශ කරන්නේ. චක්කුං චාවසෝ පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥාන තින්නම් සංගති පස්සෝ පස්සපච්චයා වේදනා යම් වේදේති තං සංජානාති යම් සංජානාති තම් විතක්කේති යම් විතක්කේති තම් පපංචේති යම් පපංචේති තතෝ නිදානම් පුරිසං පපංච සංඥා සංඛා සමුදාචරಂತಿ අතීත අනාගත පච්චුප්පන්නේසු විඤ්ඤා චක්කු විඤ්ඤේයාසු රූපේසු චක්කු විඤ්ඤේයේසු චක්කු විඤ්ඤේයේසු රූපේසු ඇත්ත වශයෙන්ම අසත් රූපයත් පිළිබඳව පමණක් නෙවෙයි ඉන්ද්‍රිය හය පිළිබඳවමත් ඒ විදිහට ඒ සූත්‍රයේ සඳහන් වෙනවා. මේ එක එකක් නොකියුවට තේරුම් ගැනීම පහසුයි. පරිවර්තනයේ වශයෙන් ගත්තොත් මෙහෙමයි ගන්න තියෙන්නේ. චක්කුංච ආවසෝ පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥාන. හැවත්නි ඇසද රූපේද නිසා චක්කු විඥානය උපදී. තින්නම් සංගති පස්සෝ. මේ තුනෙහි එකතු වීම එක්තැන් වීම ස්පර්ශයයි. පස්ස පච්චයා වේදනා. ස්පර්ශය ප්‍රත්‍ය කරගෙන වේදනාව ඇති වෙයි. ඊළඟට යම් වේදේති තං සංජානාති. යමක් විදීද එය හඳුනා ගනී. යම් සංජානාති තං විතක්කේති. යමක් හඳුනා ගනීද එය පිළිබඳව විතර්ක කරයි. යම් විතක්කේති තම් පපංචේති. යමක් පිළිබඳව විතර්ක කරයිද ඒ පිළිබඳව පපංච කරයි. යම් පපංචේති තතෝ නිදානම් පුරිසං පපංච සංඥා සංඛා සමුදා චරන්ති. යමක් පිළිබඳව ප්‍රපංච කරයිද තතෝ නිදානම් අන්න දැනුයි විස්තර වුණේ. අර යතෝ නිදානම් ඒකට අවශ්‍ය අනිකුත් වචනේ ආවේ දැනුයි. තතෝ නිදානම් එම නිසා එය නිදාන කරගෙන පුරුෂං පపంచ සංඥා සංඛා සමුදා චරಂತಿ පపంచ සංඥා සංඛාවෝ පුරුෂේකු අර කියාපු ඉන්ද්‍රිය ඥානයේ මෙහි වූ පුද්ගලයාව මැඩ පවත්වනවා අභිභවනය කරනවා. කරනවා. කුමක් පිළිබඳව අතීත අනාගත පච්චුප්පන්නේසු චක්කු විඤ්ඤේයා චක්කු විඤ්ඤේයේසු රූපේසු අතීත අනාගත පච්චුප්පන්න වර්තමාන කියන කාලත්‍රයටම අයත් ඇසින් බලා දත යුතු රූපයන් පිළිබඳව අතීතයේ පළපු රූපයත් අනාගතයේ බලන්න තියෙන රූපත් දැන් මේ පෙනෙන රූපත් පිළිබඳව ප්‍රපංච සංඥා සංඛාවන් අභිභවනය කරනවා කියලා. ඒ විදිහටම තමයි කනත් ශබ්දයක් ආදීදී අවසාන වශයෙන් සිතත් ධර්මයනුත් පිළිබඳවත් මේ ආකාරයටම සඳහන් කරනවා මහා කච්චාන ස්වාමින් වහන්සේගේ විග්‍රහය. මෙතනදිත් අපිට යම් කිසිවක් කියන්න සිද්ධ වෙනවා. අටුවාවේ මේක විග්‍රහ කරලා තිබෙන ආකාරය. මේ සූත්‍රයේ ප්‍රපංච සංඥා සංකාපදයේ ගැඹුරුම අර්ථය හෙළි වෙන ආකාරයටම නෙමෙයි මේක විග්‍රහ කරලා තියෙන්නේ. හොඳයි. <clears throat> දැන් මෙතන මේ මහා කච්චාන සායනහස තමයි එතකොට මේකේ සම්පූර්ණ විග්‍රහය කරලා ඒක අතකින් මේ ප්‍රශ්නේ ලිහලා දෙන්නේ. උන්වහන්සේ කරන ප්‍රකාශය එකතකින් මේ අපේ ඉන්ද්‍රිය ඥානයක් නැත්නම් ඉන්ද්‍රියන්ගෙන් අරමුණු ගැනීමක් ඒ එතන පටන් ගන්නා තැන ඉඳන් ප්‍රපංචයක් දක්වා කොහොමද මේක දිගහැරෙන්නේ නැත්නම් මේ වර්ධනය වෙන්නේ කියන කාරණාව තමයි මතක් කරන්නේ. හැම ඉන්ද්‍රියක් සම්බන්ධයෙන්ම මේක ප්‍රකාශ කරලා තියෙනවා. කියන්නේ ඇහැ සම්බන්ධයෙන් ඇහැට රූපයක් දැකීම නිසා සිද්ධ වෙන කාරණාව කොහොමද ප්‍රපංචයක් දක්වා මේක දිව යන්නේ කියන කාරණාව විස්තර කරනවා. ඒ වගේමයි කනට සද්දයක් ඇහුණාට පස්සේ ඒක ඔස්සේ දුවගෙන දුවගෙන ගිහිල්ලා ඒක ඔස්සේ ප්‍රපංචයක් විතර්ක හරහා ගිහිලා ප්‍රපංච හරහා දක්වා යන ආකාරය යන ආකාරය විග්‍රහ කරනවා. ඒ වගේමයි නාසයට ගඳක් සුවඳක් දැනුණාම ඒක ඔස්සේ ගිහිල්ලා හිත කතන්දර ගොතන ආකාරය විග්‍රහ කරනවා. ඊළඟට දිවට රසක් දැනුණාම ඒ ඔස්සේ ගිහිල්ලා හිත කතන්දර ගොතන ආකාරය විග්‍රහ කරනවා. කයට ස්පර්ශයක් ලැබුණාම ඒක ඔස්සේ ගිහිලා කතන්දර ගොතන ආකාරය විග්‍රහ කරනවා. ඒ වගේමයි මනසට මොකක් හරි සංඥාවක් ආවට පස්සේ ඒක ඔස්සේ ගිහිල්ලා ප්‍රපංච ගොඩනගා ගන්න ආකාරය විස්තර කරනවා. දැන් ඒකට මෙතන මේ එක එක මේ ක්‍රමයයි විස්තර කරලා තියෙන්නේ මේ අපිට අනිත් ඒවා යන මේ මේ අසුරෙන් හිතා ගන්න පුළුවන්. ඒකට මෙතන විස්තර කරන්නේ ඇහැ සම්බන්ධයෙන් චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥාන. දැන් අපි සාමාන්‍යයෙන් අහලා තියෙනවා මේ චක්කු විඥානය කියන එක දෙකක් නිසායි හටගන්නේ. මොකද්ද? ඇහැයි රූපයයි. මේ දෙක තමයි ප්‍රධානම කාරණා දෙක. ඉතින් තව নানা ප්‍රකාර හේතු තියෙන්න පුළුවන්. මේ දෙක තමයි ප්‍රධානම අත්‍යවශ්‍ය කාරණා දෙක. ඇහැ තියෙනවා රූපය තියෙනවා මේ දෙකේ එකට ඈමින් නැත්නම් එහෙම නැත්නම් මේ දෙක නිසා තමයි ඔන්න චක්කු විඥානය හටගන්නේ. තින්නම් සංගති පස්සෝ. දැන් මේ තුනම එකට ගත්තාම මේ තුනේ සමவாய එකට පිහිටීම වගේ කාරණාවක් ඔන්න ස්පර්ශයයි කියලා කියනවා. තින්නම් සංගති පස්සෝ. පස්සපච්චා වේදනා. දැන් මේ ස්පර්ශයක් සිද්ධ වුණා නම් ස්පර්ශය නිසා අන්න වේදනාවක් හටගත්තා. අපිට ඕන සැප වේදනාවක් හටගත්තා. ස්පර්ශයක් සිද්ධ වුණා ස්පර්ශය නිසා වුණ වේදනාවක් හටගත්තා. යම් වේදේති තං සංජානාති. යමක් වේදා වේදනාවක් විඳගත්තා නම් යම් විඳීමක් ඇති වුණා නම් අන්නේ හා සම්බන්ධයෙන් සංඥාවක් පහළ වුණා. අපි තුමු මාක් හරි සද්දයක් අපි තුමු ඇහැට මාක් දෝ රූපයක් හිතේ මේ ඇහි ඇඳුණා ආපාදගත වුණා. ඒ හරහා වන චක්කු විඥානය පහළ වුණා. ඒ හරහා විඳීමක් ඇති වුණා. ඒකත් ස්පර්ශයක් පහළලා ඒ හරහා විඳීමක් ඇති වුණා. විඳීම ඇති වෙනවත් එක්කම අන්න සංඥාවක් හටගත්තා. දැන් මේ සංඥාව එතනින් නතර වෙන්නේ නැහැ. ඊළඟට මොකද වෙන්නේ? යම් යම් සංජානාති තං විතක්කේති. අන්නේ ඒ හඳුනාගත් දේ සම්බන්ධයෙන් හිතේ සිතුවිල්ලක් පහළ වුණා. මේ ඊටාම සියුම් මට්ටමකින් හටගන්න ආකාරය පියවරෙන් පියවර යන ආකාරය තමයි මෙතන විස්තර කරන්නේ. දැන් අර සංඥාව පහළ වුණාට පස්සේ ඒක මුල් කරගෙන යන විතර්කයක් පහළ වුණා. සංවිතක් සංවිතක්කේති. යම් විතක්කේද තන් පපංචේති. අන්න එතන ඒ තනි විතර්කයෙන් අපි තුන එකසිතුවිල්ලයි පහළුනේ. නමුත් එතනින් නතර වෙන්නේ නැහැ. ඒකට තව සිතුවිල්ල එකතු කරගන්නවා. තව දේවල් එකතු කරගන්නවා. තව දේවල් ඈඳ ගන්නවා. අපි අපේ මේ පොතේ දැනුම එකතු කරගත්තා. නැත්තම් බල මීට කලින් අහලා කියපු දේවල් ටික එකතු කරගත්තා. අපි පරණ මතකයන් ටික එකතු කරගත්තා. නැත්නම් අනාගත දේවල් සම්බන්ධයෙන් එකතු කරගත්තා. මේ নানা ප්‍රකාර අපේ සම්බන්ධ අපිට තියෙන මේ පුරුදු රාශියක්, අපේ තියෙන හැඟීම් රාශියක්, අපේ දැනටමත් හිතේ තියෙන සංඥා රාශියක් මේකට එකතු කරගෙන අන්න අර විතර්කය දැන් වැඩිනවා. ඒක තව තව වර්ධනය වෙගෙන වර්ධනය වෙගෙන යනවා. අතු ඉති ලියලාගෙන යනවා. යම් විතක්කේති තම් පపంచේති. අන්න ප්‍රපංච දක්වා දැන් ඔන්න යනවා. යම් පపంచේති තතෝ නිදානම් පුරිසම් පపంచ සංඥා සංකා සමුදාචරන්ති. දැන් ප්‍රපංච මට්ටමට ආවට පස්සේ දැන් ඉතින් එයාට එයාගේ පාලනය ගිලිහුණා. මෙතන අර මේ විග්‍රහ කරන විග්‍රහයේ ඊටාම සූක්ෂම මට්ටමක් තියෙනවා. මුලින් නිකන් අර හේතුඵල සම්බන්ධයක් වශයෙන් තමයි වැඩේ සිද්ධ වෙන්නේ. ඇහැට රූපයක් ආපాతගත වීම, චක්කු විඥානයක් පහළ වීම, චක්කු විඥාණයෙන් පස්සේ ඔන්න අපිටම මේ තුනම එකතු වීම නිසා ස්පර්ශය පහළ වීම, ස්පර්ශය නිසා වේදනාවක් පහළ වීම, වේදනාව හරහා සංඥාවක් පහළ වීම, ඊළඟට ඔව් ඒ වේදනා වේදනා මට්ටම දක්වා නිකන් හේතුඵල සම්බන්ධයක් තියෙනවා. එතන නිකන් අපිට වළක්වන්න බැරි ගතියක් තියෙනවා නිකන් හේතුඵල ටිකක් තියෙනවා. හැට රූපය සම්බන්ධ වුණා නම් ඔන චක්කුඥානය පහළ වීම අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. ඊට පස්සේ අපි හිතමු ඒ හරහා ස්පර්ශයක් සිද්ධ වීම ස්පර්ශය නිසා වේදනාවක් පහළ වීම ඔන්න සිද්ධ වෙනවා. ඒක නිකන් අර දැන් කටුකුරු සානාසයක ඉස්සරහට විස්තර කරන එක භවකාරක ස්වභාවයක් තියෙනවා. ඊට පස්සේ අර මනුස්සයා මෙදිහත් වෙලා කරන දේවල් ටිකක් තියෙනවා. යං වේදේති තං සංජානාති යං සංජානාති තං විතක්කේති. යං විතක්කේති තං පපංචේති. දැන් ඊට පස්සේ අන්න එයා මැදිහත් වෙලා කරන ටිකක් තියෙනවා. දැන් මේ පුජ්‍යලයක් තමයි අපි තුන් පුජ්‍යලයක් කියලා හඳුනාගත්තොත් දැන් මේ පුජ්‍යලයට වේදනාව පහළ වුණාට පස්සේ අන්න එයා ඒකේ සංඥාව පහළ කරගන්නවා සංඥා සම්බන්ධයෙන් විතර්ක ඇති කරගන්නවා විතර්ක හරහා ගිහිල්ලා ඒක තව තව වර්ධනය කරන ප්‍රපංච මට්ටමට එනවා ඒ ටික දැන් එයා කරගත්තා දැන් ඊට පස්සේ සිද්ධ වෙන ඊළඟ කාරණාව එයාට කරගන්න එයා කරගන්නවා නෙමෙයි දැන් එයා වහලෙබ් බවට පත් වෙනවා කියන කාරණාව ඒක තමයි අන්තිම තුන්වෙනි අවස්ථාවේ තියෙන්නේ යම් පපංචේති තතෝ නිදානං පුරිසං පපඤ්ඤ සංඥා සංකා සමුදාචරන්ති. දැන් මොකක් හරි මේ හිතේ හටගත්ත මේ අවුල් ජාලාව අන්තිමට මේක අර හිතපු කෙනාව දැන් මේ සිතුවෙන්නට පැටලිච්ච කෙනාව මැඩපවත්වනවා. දැන් මෙයා වහලෙක් බවට පත් වෙනවා. එතකොට මේක තමයි තුන්වෙනි ජානිකාව. මේ කතාවේ තුන්වෙනි ජානිකාව තමයි එකතකින් කියන මේ භයානක මට්ටම. කියන්නේ දැන් මෙයාගේ පාලනයෙන් ගිලිහුණා. මෙයා දැන් මේ එයාම පටන් ගත්ත දේහි වහලෙක් බවට පත් වුණා. ඉතින් ඔන්නෝක තමයි ඒකාතකින් අපේ මේ සිතන සිතුවිලි වල තියෙන යාන්ත්‍රණය වෙන්නේ. ඒ කියන්නේ අපි නිකන් හේතුඵල ධමයක් වශයෙන් අපේට යමක් මේ දැනීම් ඇති වෙනවා. ඊළඟට අපි මැදිහත් වෙලා ඒකට සංඥා ටිකක් එකතු කරලා ඕක ගැන අපි තව ටිකක් හිතනවා. හිතුවට පස්සේ හිතන යාන්ත්‍රණය පටන් අර ගන්නවා. ඒක නිකන් අර Java කැවිලා අන්තිමට අපිටවත් නතර කරගන්න බැරි මට්ටමට අපිවත් මැඩපවත්වමින් අපිවත් යට කරගෙන යන සිතේ ධාරාව දියත් වෙලා යනවා. ඉතින් ඔන්න ඔයගේ කතාවක් තමයි ඒතර මේකේ තියෙන්නේ. එතන තමයි අර අපි කියාගෙන ආව කතාවේ නිදාණය තියෙන්නේ. ඔන්නේ නිදාණය තමයි එතකොට මේ කවුද මහා කච්චාන ස්වාමීන් වහන්සේ කියන්නේ යම් පපංචේ තතෝ නිදානම් පුරිසං පපඤ්ඤ සංඥා සංකා සමුදාචරන්ති. මෙන්න මේ නිදාණය මෙන්න මේ හේතුව මුල් කරගෙන අන්න කෙනෙක්ගේ හිතේ මේ ප්‍රපංච සංඥා සංඛාවන් මතුවෙලා එයාව මැඩපත් කරනවා. එයාව යටපත් කරනවා. ඒතර මෙන්න මේ කාරණාවන් සම්බන්ධයෙන් තමයි ඊළඟට තවදුරටත් ඉතින් ස්වාමීන් වහන්සේ විස්තර කරන්න යන්නේ. ඉතින් අපි අද ලැබිලා තියෙන කාලේ ඉතින් මෙතනින් අපි સમાප්ත වෙනවා. එහෙමනම් අද අපි මේ සාකච්ඡා කිරීම හරහා යම්කිසි ඉදිරිපත් කරපු කාරණා සම්බන්ධයෙන් යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් අපහැදි තැනක් තියෙනවා නම් ප්‍රශ්නයක් මතු කරගන්න පුළුවන්. ඉතින් අපි ඒ සඳහා විනාඩි කිහිපයක් ගමු. එහෙම නැත්නම් අපි අද මේ සාකච්ඡාවෙන් ඇතිවෙච්ච මේ කුසලය අපි බෙදා හදා ගනිමු. කාට හරි ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න තියෙනවා ඔව් කියන්න ඔව් ඒ වෙලාවට ප්‍රපංචයට අහු වෙලා අපි යට ඉස්සෙලා මේ දැන් ඉස්සෙලා ඉවරයි ඔව් ඒ දැන් තමයි සතිය දිනු කිරීම කියන්නේ ඒක තමයි අපි දැන් කියන්නේ අපි ටික ටික සතිමත් භාවයේ දිනු වීම හරහා අපේ හිතේ දැන් බුදුරජාන් වහන්සේ පෙන්වන මාර්ගයේ දිනු කිරීම හරහා වෙන්නේ ඇත්තටම ඔය අර සම්පූර්ණයෙන්ම ඔය ප්‍රපංචයක් දක්වා දියුණු වෙලා අපේ අපේ අපේ නිකන් ගැම්මට යන ගතිය නැත්නම් පුරුද්දට ගිහිලා ඒ හිතලා ටිකන් අවුල් ජාලාවක පැටලෙන ගතිය වෙනුවට මුල් මුල් අවස්ථාවලදී පොඩ පොඩ පොඩ පොඩ අපිට අහු වෙන්න ගන්නවා. දැන් උදාහරණයක් වශයෙන් අපි හිතමු අපි මුලින්ම සක්මනක් දියුණු කරන්න පටන් ගත්තාම අපි හිතමු ඔන්න පියවර පහක් විතර ගියා. ගියාට පස්සේ ඔන්න හිත පිට ගියා. හිත පිට ගිහිලා අපි ඉන්නේ සම්පූර්ණයෙන්ම නන්නත්තරලා ඉන්නේ. සම්පූර්ණයෙන්ම අසරණ වෙලා අපි වෙන ලෝකෙක ඉන්නේ. අන්න එතන තමයි ප්‍රපංච මට්ටමක් තියෙන්නේ. විනාඩි 10ක්ම නිතන් අපි හිටියා කියලා ඊට හැබැයි අපි අතාරින්නේ නැහැ. ඊට පස්සේ ආයෙ වර්තමානයට ආවට පස්සේ ආයෙත් ඔන්න අපි වම දකුණ කියලා ඔසවනවා තබනවා කියන අපි ආයෙත් සතිය දිනු කරනවා. එහෙම දිනු කරනකොට දිනු කරනකොට අර විනාඩි 10 විනාඩි අපිට 7ක් විතර බවට පත් වෙනවා. අර ප්‍රපංචයේ අතරමං වෙලා ඉන්න කාල පරිච්ඡේදය පොඩ්ඩක් අඩු වෙනවා. ඔහොම ගිහිලා ආයෙත් යනකොට විනාඩි 5ක් බවට පත් වෙනවා. විනාඩි 4ක් බවට පත් වෙනවා. විනාඩි 3ක් බවට පත් වෙනවා. විනාඩි 2ක් බවට පත් වෙනවා. ඒ කියන්නේ අර සිතුවිලි ජාලාවක අතරමං වෙන ගතිය අඩු වෙලා ඊ ඒකේ ඒකට යනවත් එකම තේරෙන්න පටන් ගන්නවා. හිතන්න යම්කිසි අවස්ථාවක් ආවොත් අපිට ඉන්න ඕන අරමුණේ හිත තියෙනවා අරමුණෙන් හිත එළියට පයින්නවත් එකම අපිට දැනෙනවා කියලා. අන්න ඒ කියන්නේ දැන් ප්‍රපංචයකට යන්න අවස්ථාවක් ඇත්තෙම නැහැනේ. ඒ කියන්නේ දැන් අපිට හිත වෙන අරමුණට ගියා, ගිය බවත් අපි දැනගත්තා. අපිට උමනාව තියෙනවා නම් ඕනනම් ගෙනලා ආයෙත් මේ අරමුණේ තියන්න පුළුවන්. නමුත් කලින් වෙන්නේ එහෙම නෙමෙයි අපි මේ අරමුණේ ඉන්නවා. හැබැයි අපිටවත් නොකිය හිත යනවා පිට. පිට ගිහිල්ලා අපේ සතිය දුර්වල නිසා සම්පූර්ණයෙන්ම අර අරමුණේ වහලෙබ් බවට පත් වෙලා අපි සම්පූර්ණයෙන්ම කතාව ඔස්සේම අරගෙන යනවා. ප්‍රපංචය ඔස්සේම අරගෙන යනවා. ඉතින් ඒ ගතිය තමයි ඇත්තටම භාවනාව හරහා අඩු වෙන්නේ. සතිමත් භාවය දියුණු කිරීම හරහා අඩු වෙන්නේ මේ ප්‍රපංච වල අතරමං වෙලා ඉන්න ගතිය. අතරමං වෙලා ඉන්න කාල පරිච්ඡේදයත් අඩු වෙනවා. ඊළඟට අපි ඒ කියන්නේ සිතුවිලි වලට යනවත් එකම දැනෙන්න පුළුවන් සංවේදී භාවයක් අපේ හිතේ දියුණු වෙනවා. නිකන් හිතේ හිතන්න දැන් අපේ හිත නිකන් බොහොම ආකීර්ණ වෙලා ව්‍යාකූල ව්‍යාකූල වෙලා සංකීර්ණ වෙලා තියෙනකොට ওই වගේ දේවල් අපිට පැහැදිලි නෑ. නමුත් හිතේ සංසිනීමක් ඇති වෙනකොට පැහැදිලි භාවය හොඳට වර්ධනය වෙනකොට ඉතින් මේ වගේ හිත එහෙට මෙහෙට යන්න දඟලන දැඟලිල්ල කෙනෙකුට වැටහෙන්න ගන්නවා. එහාට පයින්න හදනවා මෙහාට පයින්න හදනවා. මොකද එයාට නිකන් දැන් පොඩි පාලනයක් තියෙනවා හිත සම්බන්ධයෙන්. එයාට එයා කියන තැන හිතනයන් ඉන්න ගතියක් තියෙනවා. දැන් අපි සමාහිත භාවයක් කියන්නෙම අපිට වමනා අරමුණේ නැවත නැවත නැවත නැවත හිත නංවීම හරහා අන්න හිතම දැන් ඉන්නවා. ඉතින් හිතන්න එතකොට තියෙන්නේ මේ බඳු ප්‍රපංච කරන ගතියක් නෙමෙයි. බොහොම හිත හිතා ඉන්න ගතියකුත් නෙමෙයි. දැන් හිතේ සිතුවිලි බහුල වෙලා ඉන්න සමාධියක් නෙමෙයි මේ කතා කරන්නේ. හිතේ සිතුවිලි බොහොම නැත්තටම නැති තත්ත්වයකට ඇවිල්ලා මේ අපිට වමනා කරන බොහොම සරල අරමුණක යා සමාධිමත් වෙලා. දැන් හුස්ම රැල්ලක් කියන එකේ හිත පවත්වන්න සිතුවිලි අවශ්‍ය නැහැනේ. හුස්ම රැල්ලක් කියන්නේ ඊටාම සූක්ෂම ස්වභාවයක්, ඊටාම සූක්ෂම අරමුණක්. ඒ අරමුණේම හිත දැන් එක ළඟ තියෙන හුස්ම රැලි 100ක 200ක හිත ඉන්නවා නම් ඔය කාල පරිච්ඡේදයේදී ප්‍රපංච ඇත්තෙම නැහැ. ප්‍රපංච තියෙන්න බෑනේ ඔය කාරණාව කරගන්න නම්. ප්‍රපංච තියෙද්දි ඔහොම දෙයක් කරන්න බෑ. මොකද මේ අරමුණ ඊටාම සියුම් අරමුණක්. මේ සියුම් අරමුණේ එයා විසින්ම හුස්ම රැලි 100ක් 200ක් බල බලා ඉන්නවා නම් ඒ කියන්නේ අපිට ලොකු සාහනයක් තියෙනවා. හිත දැන් අර අර වගේ නිකන් අහල පහල යන දැකපු දේවල් අහපු දේවල් විඳපු දේවල් මේ ඔස්සේ කියලා කතන්දර ගොතන ගතියක් වෙනුවට දැන් මේ වර්තමාන වශයෙන් තියෙන බොහොම සරල පීඩාවෙන් අඩු උදාසීන අරමුණක එයා දැන් තැම්පත් වෙලා තියෙනවා. ඉතින් ඕවා තමයි දිනු කරලා ගන්න වෙන්නේ. ඔව්. හොඳයි. ඔව්. ඒක ඉතින් ඔව් ඒකේ මුලදී සංශය වෙනවා කියන කතාවක් කියන්නේ පංචමඩ වීමක් නැත්තම් ඔව් ඒක පොඩ්ඩක් ඔව් දැන් කියන්නේ දැන් බුදුන් වහන්සේ පෙන්වන්න දැන් අපි බැරි දැන් ඇත්තටම දැන් අපි මේ පොඩ්ඩක් ආපසට යන්න ගියොත් දැන් මේ කවුද මහකච්චාන සායන වහන්සේනේ දැන් ඕකේ සම්පූර්ණම විග්‍රහ කරලා දෙන්නේ හොඳට මේ දිගහැරලා දෙන්නේ උන්වහන්සේනේ ඒක දැන් ප්‍රපංචයක් ඇති වෙන මට්ටම තමයි ඇති වෙන පියවරෙන් පියවර ඇති වෙන මට්ටම තමයි මහකච්චාන සායන වහන්සේ විස්තර කරන්නේ දැන් බුදුරජාණන් වහන්සේ අතන දෙන උත්තරේ කිනුම ප්‍රපංච මට්ටමින් විස්තර කරන්නේ. ප්‍රපංචේ ඇති වෙන හැටි බුදුහාඳුරෝ විස්තර කරේ නැහැ එතෙන්දී. ඒ විස්තරය කරන්නේ මහාගච්ඡාන සායනහන්සේ. බුදුහාඳුරෝ කෙලින්ම විස්තර කරන්නේ ප්‍රපංච මට්ටමින්. ප්‍රපංච දැන් ප්‍රශ්නේ තියෙන්නේ අපේ හිතේ ප්‍රපංච මට්ටමේදී තමයි ඔක්කොම ඔය අනුසය ටික හොඳට තව තව ශක්තිමත් වෙන්නේ. දැන් හිතන්න ඔයා අපි හිතමු කවුරු හරි අපි හිතමු අපි අකමැති කෙනෙක් දැක්කා. අකමැති කෙනෙක් දැක්කට පස්සේ ඒ පියවර ටික යනවා. අපි දුමු ඔන්න ඇහැට රූපයක් පහළ වුණා, ඒ හරහා චක්කු විඥානයක් හටගත්තා, ස්පර්ශය සිද්ධ වුණා, ඒ හරහා වේදනාවක් හටගත්තා, සංඥා පහළ වුණා. ඒ ටික නිකන් මෙහෙම කරනකොට වෙලා ඉවරයි. ඊළඟට ඊළඟට වෙන්නේ අපි ඕකට තව එකතු කරනවා. ඔන්න විතර්කයක් පහළ වුණා. ආ යා මෙහෙමයි. එන්න තව එකක් එකතු වෙනවා. ආ යා මෙහෙමයි. ඊළඟට ආ මෙහෙමත් කරා, අරමත් කරා, මෙහෙමත් කරා. ගිය අවුරුද්දේ මෙහෙම කරා, අනා අවුරුද්දේ මෙහෙම කරා, මගේ දරුවට මෙහෙම කරා, මගේ පුතාට මෙහෙම කරා, තාත්තට මෙහෙම කරා, අම්මට මෙහෙම කරා. දැන් ඔන්න හිතලා හිතලා හිතලා හිතලා දැන් ඔන්න පොදි බැඳගෙන එනවා. දැන් ඔන්න ඉහවහා යනවා ප්‍රපංචේ. ඔතන මට්ටමේදී මොකද වෙන්නේ? මං දෙන්නම්කො වැඩක් කියලා දැන් අන්න පටිගය තව ඇති වෙනවා. ඒ කියන්නේ මේ අර අනුසය ටික තව වර්ධනය වීමනේ වෙන්නේ. අර හිතේ යන ගැම්ම අපේ තියෙන අර පලි ගන්න ගතිය, ද්වේෂ සහගත ගතිය අර ප්‍රපංච මට්ටමේ තව නිකන් Java කැවිලා ඒක දැන් තව තද වෙනවා. ස්කුරුපනේ තව තද කළා වගේ අර අනුසය මට්ටම් ටික ඔක්කොම ටික තද වෙනවා. ඊළඟට ඔන්න අපි වෛර බඳ ගන්නවා ඊනාට අන්න මම වැඩක් දෙන්නම් කියලා ඔන්න අතර කැත්තක් කොල්ලක් ගන්නවා ගහගන්න යනවා බොරු කියනවා කේලම් කියනවා ගහගන්නවා මරා ගන්නවා ඉතින් ඒක තමයි ඔක්කොම ටික තියෙන්නේ හිතන්නේ යම්සි කෙනෙක් ප්‍රපංච මට්ටමට ගියේ නැහැ දැන් ඒකයි මෙතන කියන්නේ බුදුහාඳුර කියන්නේ එතන ඒ මට්ටම බුදුහාඳුර කියනවා යතෝ නිදානම් බික්ක පුරිසම් පපංච සංඥා සංකා සමුදාචරಂತಿ එත්තේ නත්ති අබිනන්දි තබ්බම් දැන් මේ යම්කිසි හේතුන් නිසා මේ වගේ ප්‍රපංච මට්ටමට එන්න යම්කිසි දෙයක් තිබුණා නම් එන හැට රූපයක් දැකලා ඒක හා ඒක මතනේ අපි මේ ඔක්කොම ටික ගොඩනැගුවේ. එතන අන්න එතන තමයි හේතුව තිබුණේ. අන්නේ හේතුව සම්බන්ධයෙන් තිබුණේ නැත්තම් අභිනන්ද අභිනන්දනයක්. මේකට දැකලා සතුටු වීම. දැන් අපි අකමැති කෙනෙක් නම් දැකලා ඒ ගැන ගැටීම. කැමති කෙනෙක් නම් දැකලා ඒ ගැන නිකන් ලොකෝ මේ සතුටක් ඇති වීම. අන්නේ අභිනන්දනයක් තිබුණේ නැත්තම්. ඊට අභිවදිතම්මං. ඒ කියන්නේ කියාපෑමක් තිබුණ නැත්තම්. හරි ඒ ඒකටම බැස ගැනීමක් තිබුණ නැත්තම්. ඉතින් එතකොට මේක වර්ධනයක් වෙන්න බෑනේ. අපි නම් දැක්ක දැක්කමයි. නිකන් ඔහෙ පෙනුණා. පෙනුණින් ගානක් නැහැ. ඉතින් අර රූපේ පෙනුණා අපි සාමාන්‍යයෙන් කියන දිත්තේ දිත්තමත්තන් කියලා. ඒ කියන්නේ රූපේ දැක්කා ඒක නිකන් නිකන් ඈතට ගිහිල්ලා. ඒ කියන්නේ විස්තර බලන්න ගියේ නෑ. නිමිති ගන්න ගියේ නෑ. එහෙම නැත්නම් ඒක ඒකේ කියන්නේ හොඳ නරක බලන්න වැඩිය ගියේ නෑ. මේක ගැන විස්තර බලන්න ගියේ නැහැ. ඒක එක ගැටෙන්න ගියේ නැහැ. ප්‍රපංච වලට ගියේ නැහැ. ඒ කියන්නේ අභිනන්දි තබ්බං, අභිවාදි තබ්බං, අජ්ජෝසේ අජ්ජෝසේ තබ්බං කියන මෙන්න මේ කාරණා තුන සිද්ධ වෙන්න බෑ. සිද්ධ වුණා නම් ඒ කියන්නේ අපි ඒකට බැහැගත්තා. ඒක පැහැගෙන ඔක්කොම සම්පූර්ණයෙන්ම ආයි ප්‍රපංච දක්වා දිගහැරෙන්න පුළුවන්. ඊට මෙහායින් වන්න බ්‍රේක් ගහලා. ඊට මෙහායින් අපි නතර වෙලා දැක්කා දැක්ක පමණයි. ඇහුණා ඇහුණා පමණයි. රස රස විදුණා විදුණා පමණයි. හිත නතර වෙලා. හිත තියෙන නිකන් තමන් එක්ක. හිතට තියෙනවා නිකන් කිසි ගාණක් නැහැ. ඇහැට දකින දේත් එක්ක හිත මිශ්‍ර වෙන්න ගිහිල්ලා නැහැ. කනට ඇහෙන දේත් එක්ක හිත මිශ්‍ර වෙන්න ගිහිල්ලා නැහැ. හිත තියෙනවා එයාටම ආවේනික නිදහස් ස්වභාවයේ. හිත තියෙනවා බොහොම ස්වාධීන ගතියක. ඔන්න ඔය මට තමයි මේ බුදුහාඳුර කතා කරන්නේ. මෙහෙම තියෙනවා නම් මොකද වෙන්නේ? අර ඔක්කොම අනුසය ටික නැතිලා යනවා. අර හිතේ අර තියෙන සාමාන්‍ය පුරුදු ටික දැන් අපි වර්ධනය කරන්නේ නැහැ. ඒවා පෝෂණය කරන්නේ නැහැ. ඒවට පෝර දාන්නේ නැහැ. ඒ වුණොට ඒ ඒ තිබෙන පුරුදු ටික ඔක්කොම නිකන් වියලිලා වියලිලා වේලා ෂය වෙලා ෂය වෙලා යනවා. රාගානුසය දුර වෙනවා, පටිඝානුසය දුර වෙනවා, අවිජ්ජානුසය තින දුර වෙන ඔක්කොම අනුසය ටික දුර වෙලා යනවා. ඉතින් අපි මේ පැත්ත වර්ධනය කරන්නේ නැත්නම් එයත් එක ගහගන්න යන්නෙත් නෑ, බැනගන්න යන්නෙත් නෑ, කලහ විවාද වලට යන්නෙත් නෑ, පැටලෙන්න යන්නෙත් නෑ, බොරු කියන්න යන්නෙත් නෑ, කේලම් කියන්න යන්නෙත් නෑ. ඔක්කොම ප්‍රශ්න ටික එහෙම විසඳලා යනවා. <laughs> ඒ කියන්නේ බැලුවම ඉතින් සම්පූර්ණ එකේ ඔක්කොම විසඳුම මෙතන තියෙනවා. ඒ වගේ ඉතින් ඒ කියන්නේ එක අතකින් බලුවාම ඔය ප්‍රපංච මට්ටම අපි හිතින් හදාගත්ත මට්ටම තමයි ලොකුම ප්‍රශ්නේ. ඒ කියන්නේ දැන් ඕක ඒ කියන්නේ අපි මේ දැන් මේ ගත්තේ එක පැත්තකින් අපි ඇහැට පේන දේවල්, කනට ඇහෙන දේවල්, දිවට දැනෙන දේවල් ඒ මට්ටම. ඊළඟට ඕක මේ මොකද්ද මේ මේ මේ මේ මේ සබ්බාස සූත්‍රයේදී එහෙම බුදුහාමුදුරුවෝ විස්තර කරනවා යම්සි අයෝනසෝ මනසිකාරයෙන් හිතන්න ගියාම දැන් මේකේ මම ඉන්නවා මම තමයි මේ කියලා ඔන්න ඔකට මමෙකුත් දාලා වර්තමානයේ සම්බන්ධයෙන් හිතන්න ගිහිල්ලා. අතීතේ මම හිටියද කියලා එතෙන්ට මමෙක් කෑඳලා එතනත් හිතන්න ගිහිල්ලා. අනාගතේ මං ඉන්නවා කියලා එතනටත් මමෙක් දාලා හිතන්න ගියාට පස්සේ ඔන්න සම්පූර්ණයෙන්ම දෘෂ්ටි ජාලාවක පැටලෙනවා කියලා කියනවා. දෘෂ්ටි කාන්තාරයක අතරමං වෙනවා කියලා කියනවා. ඒ නිසා මේ කියන්නේ අපි මේ වැරදි විදිහට හිතීම කියන ප්‍රශ්නය තුළ ඒ ස්වභාවය තුළ ලෝකෙ පුදුමාකාර ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඉතින් දැන් බුදුහාඳුර පෙන්වන මාර්ගයේදී එතකොට නිප්පපංච ගතියක් දාන්නේ. ඒ වෙනුවට ප්‍රපංච නොකර ඉන්න පැත්තක් තමයි පුළුවන් තරම් පුරුදු කරන්න හදන්නේ. ප්‍රපංච සමනය වෙච්ච ගතිය. ඊළඟට ඒකත් එහාට ගිහිල්ලා විතර්කත් සමනය වෙච්ච ගතිය. ප්‍රපංච වූප සම විතක්ක වූප සම. නැත්නම් විතක්ක විජය කියලා කියනවා. ඉතින් ඔන්නේ මට්ටමක් දක්වා තමයි අරගෙන එන්නේ. එතකොට තියෙන්නේ නිවන් නිවීමක්. එතකොට යන්න වෙන්නේ නිවීමකට. ඒ යන්න වෙන්නේ නිකන් මේ එතරම් නතර වීමකට. යන්න වෙන්නේ නිකන් කලහ විවාදවලට නෙමෙයි. කොහොම නිකන් ඔහේ සංසිඳිලා කොහොම තැම්පත් වෙලා සාමකාමී වෙලා එයා ඉතින් අපි තුමු දැන් රහතන් වහන්සේගේ කෙනෙක්ගේ ස්වභාවයක් ගත්තොත් ඒතර උන්වහන්සේ ගැන කියන්න වෙන්නේ ඉතින් උන්වහන්සේට ඇහැට රූප පේනවා හැබැයි කතන්දරකෙ තිල්ලක් තියෙන්න බෑ ප්‍රපංච වලට යන්න බෑ හඬ කනට ශබ්ද ඇහෙනවා හැබැයි ප්‍රපංච මට්ටමට යන්න බෑ දිවට රස දැනෙනවා ප්‍රපංච මට්ටමකට යන්න බෑ ඒ කියන්නේ මේ කියන මට්ටම එහෙනම් අභිභවා කියලා තියෙන්න ඕනේ රහතන් වහන්සේ කෙනෙක් අන්න එතකොට අන්න රාගානුසය ප්‍රතිගානුසය ඔක්කොම අනුසය ටික දුර වෙලා එතකොට නිකන් කලහ විවාද මොකක්වත් නැහැ. ප්‍රශ්න ඉවරයි. ඔහොම තමයි කියන්නේ. හොඳයි. රහත් වෙලා බලන්න තියෙන්නේ. උත්තිය දාශනකට ගන්න. පෞද්ගලික මතයක් කියන්නේ ඒ කියන්නේ ආගමික ළමත් තියෙනවා. දැන් යතෝ නිදානම් පුරුෂෝ කියලා කියන්නේ අවුරුදු කෙනෙක් කියන්නේ කුසෝ නිදානම් කියලා. කුමක් නිදාන කරගෙනද කියලා අනිත් පැත්තට ප්‍රශ්නයක් ඇහුවොත් දැන් කලින් කිව්වනේ සංඥා නිදානාවේ යම් යම් නිදානයක් තිබ්බොත් ප්‍රපංච නොකර ඉන්න බෑ මිනිහෙකුට. මොකද යමක් ඇති නිසා. තිබ්බොත් හිතනවම තමයි. දැන් ඕකේ ප්‍රපංචයේ ඉඳලා ආපු ඕකෙම ප්‍රපංචයේ ඉඳලා අනිත් පැත්තට අපි ගියොත් අනිත් පැත්තට මේ රෝල කරගෙන කරගෙන ගියොත් යම් වේදේති මිසක් මොකක් වින්දද කියලා වාග්ගද මාසෙ පෙන්නන්නේ. නමුත් යමක් වින්දොත් ඒ විඳ යමට හිතනවා කියන එක නවත්තන්නත් බෑ. යමක් දෙයක් ස්ථාරයක් කාලයක් වශයෙන් අර මේ ගන්න ගැනීම මේක ආශ්‍රව බවට පත් වෙන චක්‍රය වෙලා නැති. ඒ නිසානේ බාහිරද මේක විකාශනය වෙන්නේ නැහැ කිසිම. ඒක යවන්නේ මොනවා හරි දෙයක් ඇති. ඇති සංඥාවෙන් ගන්නවා. ඇති සංඥාවෙන් ගන්න විඳින්න. මොනවා හරි කියන්නේ කියලා කියන්නේ. නමුත් මේකේ අනිත් පැත්තට කමගුණ ගියාම යම් වේදී කුමක් වින්දද නෙමෙයි වින්දලා තියෙන්නේ. ඒක යමක් නොවේ. කියන එක මෙයා අභියතම ගිහිලා දැක්කට පස්සේ නාම රූපේ නාම රූපය අනිත්‍ය බවත් හැදෑව දුක් බවත් හැදෑව අනාත්ම බවත් හැදෑව කතන්දර ගොතන්න බැරි බවත් හැදෑව කොටින්ම කියනවා නම් එහි නිදහනය නෑ මේ මත රඳාපවත්වන දෙයක් ප්‍රපංචයක් යමක් උද කියන්නේ නැහැ නමුත් අනිය දෙන්න. සතුල දෙන්න. දෙයක් කියලා ගන්න දෙයක්. ඔව් බාගන දේශනා කරන ඉරේකී වැටෙනවා බිත්තිය. බිත්තිය දෙන්න බිම. පොළව දෙන්න. ඒක අප්‍රකාශිතයි. අපතිත්තිත. ඔව් අපති අපතිත්තිත අප්‍රකාශිතයි කියලා. බාගන ඒ ඔන්න ඇසේ. තවත් ගැඹුරක් ඉතින් මේ මේ අශ්වින කතා කරන තවත් ගැඹුරක්. ඒ කියන්නේ මේකේ ගැඹුරම මට්ටමකටද යන්න වෙන්නේ එක අතකින් අර මේ විඥානයක් පහළ වුණාට ඒ විඥානේ වර්ධනය වීමක් වෙන්නේ නැහැ. දැන් සාමාන්‍යයෙන් කියනවා කියන්නේ මේ දැන් චේතනා ප්‍රකල්පනා අනුසය ඔය හරහා තමයි මේ විඥානේ වර්ධනය වෙන්නේ යන්නේ විඥාන නිකන් පැටව ගහන ගතියක් හොඳට නිකන් පහවුල් වෙන ගතියක් ඒ මත පීඩන ගතියක් ඇති වෙන නම් තව හේතු ටිකක් තියෙනවා දැන් මේ යන බුදුරජාණන් වහන්සේ පෙන්වන මාර්ගයේදී ඉතින් තර්කයක් වශයෙන් පෙන්වන්නේ හැබැයි මේ ඒ විඥාණයට පිහිටන්න තැනක් නැත්තම් දැන් මේ සායනාසෙත් ප්‍රකාශ කරපු ඒ උදාහරණය තියෙනවා කියන්නේ අර අතිරාග කියලා සූත්‍රයේදී බුදුහාඳුරු අහන්නේ දැන් එක්තරා මේ මේ ගොඩනැගිල්ලක් තියෙනවා. ඒ ගොඩනැගිල්ලේ අපි තුන් ගයක් කියලා. ඒ ගෙයේ තියෙන්නේ බිත්ති හතරයිලු. මේ බිත්ති හතරේ බිත්ති හතර යොමු වෙලා තියෙන්නේ දිශා හතරට. නැගෙනහිර පැත්තට එක බිත්තියක් තියෙනවා, බටහිර පැත්තට තව බිත්තියක් තියෙනවා, දකුණු දිශාවට තව බිත්තියක් තියෙනවා, උතුරු දිශාවට තව බිත්තියක් තියෙනවා. දැන් බිත්ති හතර තියෙන්නේ දිශා හතරට යොමු වෙලා. බුදුරජාණන් වහන්සේ එයාගේම මේ බිත්ති හතරේ කවුළු හතරකුත් තියෙනවා. ඊළඟට බුදුහාඳුර ප්‍රශ්නයක් අහනවා නැගෙනහිර දැන් අපි දන්නවා නැගෙනහිර පැත්තෙන් තමයි ඉර පායන්නේ. එතකොට දැන් මේ ඉර පායනකොට අර නැගෙනහිර බිත්තියෙන් එන දැන් නැගෙනහිර කවුළුවෙන් එන ආලෝකය කොහෙද පතිත වෙන්නේ කියලා. එතකොට ඉතින් වික්ෂුණාන්තර උත්තර දෙනවා මේ බටහිර තියෙන බටහිර පැත්තේ තියෙන බිත්තිය තමයි පතිත වෙන්නේ. තේරෙනවනේ ඒක? දැන් ඊළඟට බුදුහාඳුර අහන දැන් මේ බිත්තිය නැත්තම් මොකද වෙන්නේ? පිටරණ තනක් නැහැ. ඉතින් ඒක ගිහිල්ලා පස්සේ කියනවා ඔන්න පොළවේ තියෙනවායි කියලා. පොළවේ පතිත වෙනවා කියලා. පොළවත් නැත්තම් කොහෙද කියලා අහම ඉතින් ජල පොළවේ පතිත වෙනවා කියනවා. වතුරේ හිටනවා කියනවා. වතුරක් නැත්තම් පීඩන තැනක් නැහැ කියනවා. ඔන්න ඔයගේ ප්‍රකාශයක් තියෙනවා. ඒ කියන්නේ අපිට තේ ඒ කියන්නේ බුදුහාඳුර පෙන්වන මාර්ගයේ ගැඹුරට යන්න යන්න විඥාණය කොහේ හරි පිහිටලා මුල් බැසගෙන ප්‍රකාශ වෙන ගතියක් පවා නැති හේතු මට්ටමේ කියන්නේ හේතුන්ගේ තියෙන මූල මට්ටමටම දක්වා යනවා. යෝනිසෝ මනසිකාරයෙන් ඒකතකින් දැන් අර ප්‍රපංච මට්ටමින් කොහොම හරි ප්‍රපංච වෙන්න නොදී කඩා ගන්නවා කියන එකේදී සමහරවිට පොඩ්ඩක් විතර්ක ඇති වෙලා තියෙන්න පුළුවන්. අර විතර්ක සමනය කරන මට්ටමේදී පුළුවන් තරම් අර විතර්ක මට්ටමේත් සියුම්ම අවස්ථාවේදී විතරක් නතර කිරීමක් වෙන්න පුළුවන්. ඊටත් මෙහා ගිහිල්ලා සමහරවිට අන්න විඥාණය තහවුරු වෙලා මුල් බැසගෙන බොහොම වර්ධනය වෙන ස්වභාවය නතර වීමක් වෙන්න පුළුවන්. ඔන්න ඒ වගේ ඉතින් ඊටාම සියුම් මට්ටම් දක්වා ඉතින් අරගෙන යනවා. ඉතින් ඒකයි තමයි ඔය විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝපබං යත්තා පෝච පටවි තේජෝ වායෝ නගාදති. අන්නේ බඳු විඥාණයක බුදුහාඳුර කියනවා මේක ප්‍රකාශ වෙන්න බෑ. මේක අනිදස්සනයි. මේක මොකක්වත් ගණනලා නිදර්ශන වශයෙන් ගෙනහැර පාන්න බෑ. මේක මත පිහිටන්න බෑ. දැන් උදාහරණයක් කියන්නේ දැන් අපිට අහසේ චිත්‍ර අඳින්න බෑ. දැන් කොළයක චිත්‍ර අඳින්න පුළුවන්. හැබැයි අහසේ චිත්‍ර අඳින්න බෑ. අන්න ඒ වගේ දැන් මේ බඳු ඒ හිතේ පවත්නා ඒ බඳු ස්වභාවයකදී ඒ හිතේ නාම රූප පිළිඹු වෙන්නේ නැහැ. නාම රූප චිත්‍ර පිළිඹු වෙන්නේ නැහැ. එහෙම නැත්නම් විඥානයේ මුල් බැහැගෙන නැහැ. විඥානය ප්‍රකාශ වෙලා නැහැ. අන්නේ බඳු ගතියක් තමයි තින්නේ. සෑහෙන ගැඹුරු මට්ටමකින් විස්තර කරනවා. ඉතින් ඒ වගේ ඉතින් අර අපි හුඟක් වෙලාවට වෙන්නේ අපි දකින්න දේවල් දෙයක් කරගන්නවා. අහන දේවල් දෙයක් කරගන්නවා. නහයට දිවට දැනෙන දේවල්, කයට දැනෙන දේවල් දෙයක් කරගන්නවා. ඉතින් ඒ වගේ ඉතින් අර මේකේ තියෙන තවත් සෑහෙන ගැඹුරු පැති තියෙනවා. දැන් මේ මේ මෙතන ඉතින් අර සූත්‍රය අනුව ඉතින් අර ප්‍රපංච වලට මුල් තැන දීලා ප්‍රපංච සමනය කරන පැත්තින් තමයි විස්තර කරන්නේ. ඉතින් යම්සි කෙනෙක් හොඳට ප්‍රපංච සමනය කරගෙන පුළුවන් තරම් හිත ආරක්ෂා කරගෙන හිතට ප්‍රපංච කරන්න නොදී කතන්දර ගොතන්න නොදී පුළුවන් තරම් සමනය කළ නිප්පපංච தත්වයක්. පුළුවන් තරම් අගය කරන ගතියක් තියෙනවා නම් නිප්පපංච රතිනෝ කියලානේ දැන් මෙතනදී එන්නේ. අර අනුරුද්ධ සාමින් වහන්සේට බුදුහාමුදුර එකතු කරන්නේ නිප්පපංචරාමස්සායන් ධම්මෝ නිප්පපංච රතිනෝ. ඒතර අපේ හිතේ කැමැත්තක් තියෙන්න ඕනේ මේ කතන්දරගත ගතා ඉන්නේ නැතුව කොහොමද මේ හිත නිවිලා තියාගන්නේ? කොහොමද මේ හිත කතන්දර ගොතන් නැතුව තියාගන්නේ? කොහොමද මේ හිත නිශ්ශබ්දව තියාගන්නේ? කියවන්න නොදී තියාගන්නේ. අපේ හිත හරි කැමතිනේ කය ගහ ගහ ඉන්න. ඒ වෙනුවට අපේ හිතේ කැමැත්තක් ඇති කරගන්න ඕනේ මේ හිතට කය ගහන්න නොදී තියන් ඉන්නවා කියවන්න නොදී තියන් ඉන්නවා. හිත පුළුවන් තරම් නිශ්ශබ්දව තියාගන්නවා. කියලා අන්න නිප්පපංච රතිනෝ. අන්නේ නිප්පපංච ස්වභාවයට තමයි අන්නයාගේ රති. ඇල්මක් තියෙනවා. ඒ ඒ ඇල්ම අපි තුල ඇති වෙන්න ඕනේ. දැන් දැන් අනුරුද්ධ සාමීන් වහන්සේගේ ඒ ඇල්ම තිබුණ නැති ගතියක් හින්දානේ දැන් මේ ප්‍රපංච නෙමෙයි විතර්ක හතක්ම පහළලා දෙවනේ. බුදුහාඳුරේල ඔකට එකතු කරන අටක්. ඒ අට දැම්මට පස්සේ දැන් උන්වහන්සේට තේරෙන්නේ නැති මේකත් කාරණාව නම් ඇත්ත තමයි. මේක ඔස්සේ හිත හිතා ඉන්න ගියොත් හිතට නිප්‍රපංච වෙන්නේ නැහැ. නිප්‍රපංචේ නම් ඇල්ම එහෙමනම් මේ හිත නිශ්ශබ්ද වෙන්න ඕන. හිත තියෙනවනේ සංසුන් වෙලා. ඇතුලේ කතාව සමනය වෙලා. අන්න ඒ පැත්තට තමයි යොදලා දාන්නේ. ඒ නිසා නිප්පපංච කියන්නෙම නිවනට කියන නමක්. <laughs> අර නිවනටත් කියනවා නිප්පපංච කියලා නමක්. ඉතින් එතනින්ම තේරෙනවා මේ මේ කතා කරන මාතෘකා සෑහෙන්න ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන නිකන් අරටුවක් වගේ තමයි. නිප්පපංච පැත්ත කියන්නෙම අරටුවක් වගේ තමයි. ප්‍රපංච පැත්තට ගිය ගමන් සම්පූර්ණයෙන්ම ආයි ව්‍යාකූල වෙලා, සිද්ධි බහුල වෙලා, හිත කියවන්න පටන් අරන් බොහොම ආයිත් සංකීර්ණ තත්ත්වයකට තමයි හිතපත් වෙන්නේ. හොඳයි. එහෙමනම් ඉතින් අපි අද 9 විතර වෙනකන් සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් අද අපි මේ එකතු වෙලා මේ කටුකුරුන් සානාංශයේ දේශනා කරපු මේ දේශනාවක් අරගෙන අපේ ශක්ති පමණින් විග්‍රහ කිරීම තුළින් අපි රැස් කරගත්තා වූ යම් කුසලයක් තියෙනවා නම් ඒ අපවත් වී අදාළ අතිපූජනීය මාතර ශ්‍රී ඥානාරාම සාමණේර වහන්සේ උන්වහන්සේ තමයි මේ දේශනා මාලාවට කටුකුරුන් සානාංශයට ආරාධනා කළේ. උන්වහන්සේත් ඒ වගේම මේ දේශනා මාලාව පැවැත්වපු අතිපූජනීය කටුකුරුද ඥානানন্দ ස්වාමීන් වහන්සේත් මේ පින් අනුමෝදන් වේවා කියලා අපි ගුරු ගෞරවයෙන් මේ අනුමෝදනා කරමු. ඒ වගේම මේ නිසා ඇති කර ඇති කරගත්තා වූ යම් කිසි කුසලයක් තියෙනවා නම් අපි අනිකුත් සියලු දෙනාත් එක්ක බෙදා හදාගනිමු. ඒ සඳහා අපි එත්තවතාචාදී ගාථා සජ්ජායනා කරමු. එත්තවතාච අම්හෙහි